අරුකටයුතු ස්වාමීන් වහන්සේ පෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා වාරයටයි පැමිණිලා තියෙන සිළුම දිනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය චත්තාරෝ ආහාරෝ කබලින්කාරෝ ආහාරෝ රාගං වා සුකුමං වා පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතිය විඥානං චතුත්තං තීති කරුකටීතු ස්වාමීන් වහන්සේටාගෙන් අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ උගන්වන පාඩම් පන්තියේ අපි මේ භාවනා වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තේ මේ චත්තාරෝ ආහාරා. මේ චත්තාරෝ ආහාරෝ කියලා මේ සතරක් වූ ආහාර පිළිබඳව සරුවචන් වහන්සේ විවිධ ස්ථානවල දේශනා කරපු මේ කාරණාව මෙතනදී සර්ව මේ සාරිපුත් මහා ස්වාමීන් වහන්සේ මෙතන කියලා මේ අදහස් කරන්නේ මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත් ස්වාමීන් වහන්සේ අහනවා කවුරු හරි ඇහුවොත් මේ යෝගාවචරේකට පැවිද්දෙකුට Brahmacharya රකින්න කෙනෙකුට හාත්පසින් දත යුතු කාරණා හතර මොනවද කියලා පරිඤ්ඤය වශයෙන් දත යුතු කාරණා හතර මොකක්ද කියලා මේ චත්තාරෝ ආහාරෝ කියන පදයේ වචනය උත්තරේ දෙන්නේ කියලා. ප්‍රශ්නේ අහලා ඒ ප්‍රශ්නට උත්තරේ සාර්ථක සංසිදෙනවා. ඊට පස්සේ ඒකට කියන උද්දේශ කියලා. උද්දේශ කියන්නේ මාත්‍රකාව දෙන සතර ආහාර. ඊට පස්සේ නිද්දේශ වශයෙන් එක එකක් එක එකක් නම් කොට කියමනක් කරනවා. මේ තමයි අපේ ශාසනයේ උගන්වන ක්‍රමය උද්දේශ නිද්දේශ පටිසන් පටිනිද්දේශ වශයෙන් මාත්‍රකාව කියලා සමහරකට ඒකෙන් යහට යන්න බෑ. එහෙම නැත්නම් ඒකවත් ප්‍රමාණවත් වෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් නිද්දේශයක් දෙනවා. සතර ආකාර ආහාරය anu කුමක්ද? එතකොට කියනවා ඕ කබලිකාරෝ ආහාරෝ ඕලාරිකාව සුකුමංවා. මේ හතරෙන් පළවෙනි එක තමයි මේ කැබලි කොට කන ආහාර. අපි ඒක තමයි සම්මුතියේ ආහාර කියලා හඳුනාගෙන තියෙන්නේ. මෙතන පාලියේ ආහාර කියන පදය අටුවාචාරින් වහන්සලා විසඳන්නේ යමක් ගෙන දෙනවා කියන එක. ගෙනවිත් දෙනවා වගේ. මේ ආහාරය අපිට ඕජාවෙන් ශක්තිය ගෙන දෙනවා. අපි කන ආහාරයේ ඔක්කොගෙම නෙවෙයි ජම්බිලා තියෙන ඕජාවෙන් අපට අවශ්‍ය ශක්තිය ලැබලා දෙනවා. ඉතින් ඕජා ආහාර රූක්ෂ ආහාර පෝෂ්‍ය පදාර්ථ වලින් ඕජාව පිරි ආහාර වශයෙන් ඕලාරික සුක්ම වශයෙන් බෙද. ඉතින් අනුව අපි ලෝකේ ආහාර විද්‍යාවල් තියෙනවා. ඉතින් මේක දල වශයෙන් මේ ආහාර කෘත්‍ය කාටත් තේරෙන දේ භවනා කරන නොකරන කාටත් තේරෙන දේන් තමයි දන්නා තමයි පටන් අරගන්නේ. මුච මේ ආහාර සම්බන්ධව යම් කිසි කෙනෙක් චාරයක් නැත්තම් හික්මීමක් නැත්තම් විනයක් නැත්තම් ඒක න කායික මානසික වශයෙන් රෝගී තත්ත්වයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අන්න අයටත් කරදර ඇති කර ගන්නවා. ඊගාව ජීවිතයටත් කරදර ඇති කර ගන්නවා. ඒ නිසා කවුරු හරි දැනගන්න ඕනේ ඒ පත්‍යසන්නිසිත සීලය කියලා තමන් ගන්න සිවුර පිණ්ඩපාතේ පිණ්ඩපත් කියන්නේ ආහාර මෙතන සීනාසනයේ සහ විහෙත් පිළිකර පාවිච්චි කරනකොට ඒක පිළිබඳව පිළිපැතිය යුතු නීති රීති ටිකක් තියෙනවා පැවිද්දෝ. ඉතින් ගිහියොත් ඒවා කෙරුවයි කියලා වරදින්නේ නැහැ. නමුත් ගිහියත්ෝ බැඳිලා නැහැ. උපාසක උපාසිකාව බැඳිලා ඉන්නවා. ඉතින් ඒක බොහොම ප්‍රඥාවෙන් කළ යුතුයි. තමන් පාවිච්චි කරන දේවල් පමණ දැන පාවිච්චි කිරීම අපි කියන විදිහට අර පිළිමැස්මෙන් පාවිච්චි කිරීම එහෙම නැත්නම් ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කිරීම කියන එක අද පැය ගණන් දේශන දෙන්න වටිනා කාරණා මොකද එක්කිනෙකුට සීමාවල් දන්නේ අන්නේ සීමාව දන්නේ තේකනට පෘත්‍ජජනයයි කියලා කියනවා යම් කිසි කෙනෙක් ඒ පිළිබඳව ප්‍රඥාවන්ත නම් අර කල්යාණ පෘත්‍ජජනයයි කියලා කියනවා ඒව නැත්තම් හරියටම සීලේ පිළිපෙකනට ආර්යයන් වහන්සේ කියනවා ඒ නිසා යාගේ වැඩ පෙන්නේ එයා පාවිච්චි කරන දේවල් වලින් මේ කියන හතර ආකාර ආහාරයෙන් පළවෙනි ආහාරයත් ලෝකයාට වෙන බොහොම ඕලාරිකව තීරෙන දෙයක් තමයි කෙනා කවුද කියලා කන තාලෙන් තමයි තේරෙන්නේ. ඊගාවට අපි ඊයේ ඉස්සරහින් තියාගත්ත පස්සෝ දුතියෝ මේ ස්පර්ශය එවනත අපිට පහස කියලා එකක් අපි හඳුනනවා. මේ ස්පර්ශය අපිට මේ ඇත්ත වශයෙන් කියනවා නම් තෘෂ්ණාව සහ අවිද්‍යාව ගෙන දීම සඳහා නැත්තුවම බැරි එකක්. ස්පර්ශය හරහා තමයි අපි මේ තෘෂ්ණාවට පොහොර දෙන්නේ, අවිද්‍යාවට පොහොර දෙන්නේ. ඒ නිසා අපි මේ ආහාරය නැති වෙනකොට පුදුමාකාර දුකකටපත් වෙනවා. ඉතින් අපි හරියට සඳුදා උදේ අමුඩේ ගහගත්තාම සීකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව කඹරනවා මේ ස්පර්ශ ආහාර ලබන්නේ. ඇහැට ලස්සන රූප ස්පර්ශ කරා. කනට ලස්සන ශබ්ද අස්සන්න. නාසයට විවිධ ගඳ සුවඳ අපිට ගෙන විද්දෙන්ට. කබලින්කාර ආහාර වශයෙන් දිවට රස මසවුලු ගෙන විද්දෙන්ට. අපිට පස්සට විල්ලුද හොයන්න යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇසිරට බඩට ලුණු කැඳ නැතත් පස්සට විල්ලුද කියලා කතාවක් තියෙනවා. අද තියෙන ලෝකේ සෝබනේ ඔතන තමයි තියෙන්නේ. ඉතින් මේකට අපි බුද්ධුමට මහන්සි වෙනවා. මේ ආකාරයෙන් මේ ස්පර්ශ ආහාරය සඳහා මිනිස්සයා කොච්චර වෙහෙසෙනවද කියනවනම් ඒ මිනිස්සයාට භාවනා කරන්න කිව්වට එන්න වෙලාවක් නැහැ. ඒ මොකද මෙව හම්බ කර කර ඉන්න ඕන. හම්බ කරන හැම එකකින්ම වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව වැඩෙනවා, අවිද්‍යාව වැඩෙනවා. මේ අමනකම දන්න මිනිස්සයාගේ තියෙන මේ දුර්ලභම දන්න බහුජාතික සමාගම් විවිධාකාර ස්පර්ශ පහස පොහසත්කම් මනිනේ මිමි බවටපත් කරලා උඹ ඉන්නේ අද මෙන්න මේ මට්ටමේ ඕකේ ඉඳලා ඉහළට ගියොත් තමයි පොහසත් වෙන්නේ. ඒකේ හිටපහම ඒකට ඉහළට ගියොත් තමයි පොහසත් වෙන්නේ කියලා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් අපිට විවිධ ආකාරයෙන් දීලා අපේ තෘෂ්ණාව අපේ අවිද්‍යාව සුඛෝපභෝග විදිහට වඩනවා. ඉතින් අන්තිමට මරණ මොහොත එනකොට නට පෙරේ පළුවකුත් නැහැ නඩපු තොවිලකුත් නැහැ මේ ස්පර්ශ එක චිත්තක්ෂණයක්වත් ඉන්න දේවල් නෙවෙයි. මේ ඇවිල්ලා යන චිත්තක්ෂණය දිගට පවත්තන්න නම් ඒ මනුස්සයාට අනිවාර්යයෙන්ම දුකෙහි සුඛ සංඥාව ඇති කරගන්න. ඒ විපල්ලාසේ නැති කාටවත් මේ ස්පර්ශය හරහා එමක් ගිල්ලන්න බෑ. ලණුවක් දෙන්න විදිහක් නැහැ. යම් කිසි කෙනෙක් මේ ස්පර්ශයේ ලණුව කන්නේ එම කන්නේ මේ ලෝකේ තියෙනා තාක් සියලු දුක්වලට සැපයි කියලා කියා ගන්න පටලවිල්ල නිසා. දුකෙහි සුඛ සංඥාව නිසා. ඒ නිසා මුළු ලෝකෙම සුඛේ පිටිපස්ස යන જાතිය. ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා මේකට ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මේ මනුස්සගේ හැම හැසිරීමක්ම විස්තර කරන්න පුළුවන් මේ සුඛය අභාගෙන යන ගතිය. ඒ ජඩකම් කරන්නේ, කඩප්පුලිකම් කරන්නේ, හොරකම් කරන්නේ, පින්දහම් කරන්නේ, යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ සේරම ඒ සුඛේ ලබා ගන්න. ඒ මනුස්සයට හැම වෙලාවෙම පිටිපස්සේ තියෙන අදහසක් මේ කටයුත්ත මම කරන්නේ ඇයි කියලා. මේට වැඩිය සුඛය ලබන්න. ඒ සුඛය දුක්ඛයක් බවයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ සුඛය ලැබෙනව ලැබෙනවමයි. මේ මනුස්සයට අටමනකොට ඒක හම්බ වෙනවා. හම්බෙල බැලුවට පස්සේ ඒක ඇතුළේ තියෙන දුකක්. ඉතින් බුදුරජාන් වහන්සේගේ ප්‍රකාශය ඒ සුඛය ලැබෙනකන් සුඛයක් වශයෙන් පේනවා ලැබිච්ච දවසේම දුකක් පාඩපත් වෙනවා. මලක පිපම මල පිපමෙන් හමාරයි. රැලක නැගම රැල බිඳුමින් හමාරයි. ඉරක නැගම ඉර නැගමින් හමාරයි. මල පොට්ටුවක් තියෙන කාලේ තියෙන කාලේ හරිම ලස්සනයි. හරිම සුන්දරයි. හරිම හැඟුම් බරයි. సౌందර්යයක්. පිපුණාට පස්සේ තරි ගහිලා පිටිවර්ණසෙ බට්ට විතරක් කියලා තාවඩ පස්සේ ඔගේ ගන්න දෙයක් නැහැ. රැලක්ලක් නැගීගෙන එනකොට මොහොතේ හරිම ලස්සනයි. ඇවිල්ලා වැල්ලේ වැදිලා තැරි ගිහිලා ගියාට පස්සේ කවුරක්වත් බලන්නේ නැහැ. ඉර නගිනකොට කට්ටිය නැගිනිර වෙරළට යනවා ඉර නගිනවා බලන්න. දවල්ට සන්ග්ලාස් දානව නැද්ද කිං කියන. සන්ග්ලාස් එන ගණන්. මේ ඉර එළිය වැඩි වෙලා. ඔය හැම එකක්ම පටන් ගන්නකම් පුදුමාකාර ඒක නැග්ග ඉල්ල ඒ දේ වුණාට පස්සේ කිසිම දෙයක වටාකමක් නැහැ. කබලින්කාර ආහාර ගැනත් අපේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රාජ්‍ය අමුත්‍යෙක් ආවත් අපේ ගෙදරට වැදගත් කෙනෙක් ආවත් සංඝයා ආවත් අපි දාන ටිකක් දෙන්න ලෑසි. ඒ දානේ අතගාල පිඟානකට බෙදලා පාත්‍රයට බෙදලා පිළිගන්නනකම් ආහුනේ යොගුණයක් තියෙන අමුත්‍යෙකුට සංඝාර කරන්න පුළුවන් රජු වණ දෙන්න පුළුවන් අපි දාන ටිකක් කන් දෙන්න කැම ටිකක් කන්න දෙන්න භෝජන සංග්‍රහයට කියලා. ඒ භෝජන සංග්‍රහයට දීපු එකේ ඒ පිටක් එක්කෙනෙක් අතින් අනලා කනවයි කියලා හිතුව. බත් අනණ්ඩ ගත්ත ගමන් ඒකට කියන්නේ ඉඳුල් කියලා ඊට පස්සේ. ඉතුරුනේ පිංහානකට කියන්නේ ඉඳුල් කියලා. ඒක කාටවත් දෙන්න බෑ. ඒ මොකද ඒකට අත තිබ්බ නිසා. ඊට පස්සේ චිත්තක්ෂණ ගෙවනස කටේ තියාගත්තා. කටේ තියල හැපුවට පස්සේ කාට හරි දෙන්න හිතන්නේ. මට මතකයි අපි පුංචි කාලේ අම්මා බුලත් පිට කනකොට අම්මගේ දිවෙන් බුලත් අපේ ඊළඟට කනවා අපි. ඒ මොකද මුල් හරිය කන්න බෑ අපිට සැරයි. ඉතින් අම්මා කාලා කට රතු කරගෙන ඉන්නකොට අපිට ආසයි ඉතින් අම්මා දිව දික් කරනවා. ඒකෙන් කනවා. බුලන් බලන්න මුස්ලිම් කඩේකට ගියා පස්සේ තම්බි දිවක දික් කළා දිවොත් මේකෙන් ගහපන් කියලා බත්තියක් කාලා ඉන්නේ. ඊට පස්සේ කියන බඩට ගියාට පස්සේ බොක්ක වැමෑරුවොත් මොකද වෙන්නේ කියලා. දැන් මේ ආහාරයට මොකද උනේ කියලා? මම අපි වමන කරා. වමන කරාට පස්සේ ගොත් මේක ඇත්තටම මේක ප්‍රෝටීන් තියෙනවා. මේ දේ තියෙනවා. කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඕක පොඩ්ඩක් කාපංගෝ ප්‍රශ්නයක් නේ කියලා බල්ලෙක් නම් කයි. කබරෙක් නම් කයි. මිනිස්සුකට මොකද වෙන්නේ? ඊට පස්සේ පස්සෙන් එළියට ගියාම මොකද වෙන්නේ? ඥාන දානසෝ කියන බෝධි සංග්‍රහයට ගියාම කනට කරලා අහන්න වැසිකිළිය කොහෙද තියෙන්නේ? අහන්නත් ලැජ්ජයි. ඒ වැසිකිළිය කරන කෘත්‍ය එළිය කෙරුවොත් එහෙම අර ආගන්තුක සත්කාරයක් නැහැ රාජ්‍ය මුත්තොත් නැහැ මේ ආහාරයේ ගෑවිච්ච ගමන් මොකද වෙන්නේ? ඔක ලැබෙන කම්පුදුම දවසකට තුන් සැරයක් පුදුම කැවිලිල්ලක් කවුලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැම ස්පර්ශයක් වෙච්චරයි. ඒක ලැබෙනකන් අල්ලපු ගෙදර තියෙනකන් අපිට ඒක ලොකු ජයග්‍රහණයක්. ලැබුණාට පස්සේ ඔක නඩත්තු කරනවා කියන එක හැම දෙයකටම අපි පුදුමාකාර දවස් වේලාවක් ගත කරනවා මේ රූප නඩත්තු කරන්න, ශබ්ද නඩත්තු කරන්න, ගන්ධ රස පහස නඩත්තු කරන්න කාටවත් ඒ කැඹිරිල්ල තේරෙන්නේ නැහැ. කාටවත් ඒක තේරෙන්නේ නැහැ. කැලයට එන්න රූප නඩත්තු කරන දෙයක් නැහැ. ශබ්ද නඩත්තු කරන දෙයක් නැහැ. ගන්ධ නඩත්තු කරන දෙයක් නැහැ. කවුරු හරි තම්බලා දෙන බතක් කනවා. කවුරු හරි එල්ල දෙන පැදුරක පුතිනවා. ඉවරයි. එච්චර සැපක් තියනවද බලන්න. අපි හම්බ කරගත්ත મંદિરයක අපිට ඕන රූප ගෙනත් තියාන අපිට ඕන කිනා ශබ්ද ගෙනත් තියාන ගන්ධ රස පහස ජීවත් වෙනට වැඩිය මේ කැලේකට ඇවිල්ලා කවුරු හරි තම්බර දෙන බතක් කා කවුරු හරි එළ දෙන පැදුරක පුදිය ගත්තට පස්සේ ඒ තියෙන සැපය බුදුහාමුදුරන් අපිට මතක් කරලා දෙන්නේ. ඒකනේ කියන්නේ මේ වැඩේ කරගන්න ඕන නම් අර හුඹයි කටවල් ආය වහනවා වගේ මෙතෙන්ට කැලේ අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව ඉතින් අහනවා මේ විපස්සනා භාවනා කරනකොටද කැලේට යන්නේ ඇයි ආකන්ඩිෂන් කරපු සවුන්ඩ් ප්‍රූෆ් කරපු මන්දිරයක ඉඳන් කරන්න බැරි කියලා පුළුවන් ප්‍රශ්නයක් නැහැ නමුත් අපිට කැලේ කිසිම වියදමක් නැතුව කැලේ ඉඳන් කරනවා විතර මොකක්වත් හරියන්නේ රුක්කමූල කිව්වත් එච්චරයි ශුන්‍යාකාර කිව්වත් එච්චරයි ඉතින් අපි මෙතෙක් කල් හම්බ කරපු දේවලුත් දැන් මේ මේ වගේ තැනකට ඇවිල්ලා කවුරු හරි දෙන බතක් කාලා ඉන්නේ කිය අතර වෙනස ඒ මට මතකයි මම ගම්පල ගිහිල්ලා අපි රිට්‍රීට් එකක් කරා ඒ කරන වෙලාවේදී කූඩාරමක හිටිය මහත්තයෙක් මතියා කියන මං දුවලටත් එක්ක මේ වෙනකොට ගෙවල් තුනක් හදලා තියෙනවා ස්වාමීන් වහන්සේ අර කූඩාරමේ පුදිය ගත්ත රාය විතර සුන්දර රායක් එකකවත් නැහැ කියලා මං කාටද මෙතෙක් කල් ගෙවල් හැදුවේ කියලා. ඒwidetilde කොච්චර සැපද කූඩාරමක පුදියන එක. බුද්ධ ජනක අවුරුදු 45න් පළවෙනි අවුරුදු 20ෙම වාලයක් ඇතට ගියේ නෑ. තිබුණේ නෑ. ඊට පස්සේ තමයි ඔය සීනාසන බාර ගන්න පටන් අරගත්තේ ප්‍රථම බුද්ධ ශාසනයේ 1200ක් ඔයත් දන්නව ඇති කිඹුල්ලත්පුරේට බුදුජානනාංශෙත් එක්ක පිටිපස්සේ සංඝයාංශල වැඩියා. මොකද සුද්ධෝදන රජුරෝ දහසරයක් පණිවිඩය රජුමයි ගෙන්න ගත්තේ. එදා රාත්‍රියේ නිග්‍රෝධ වනේ හිටියා. 1200 කොහෙද බුද්ධිය ගත්තේ කියලා මතකද? උදේ නැගිටලා කී දිනෙකට ඇල්පැන් වුණ පම් පූජා කරා, දැහැටි දඬු පූජා කරා මොකක්වත් නැහැ. 1200ක්. බුදුජනක කල්පනා කරා පාත්‍රයන් දැන් මේ 1200ට කණ්ඩ දෙන්නේ කොහොමද? දැන් තමන්ගේ ගෝලියෝ මේ අම්මා පාතහැරලා ඉතින් කන්න දෙන කවුරුත් නැහැ. බැලුව කල්පනා කළා මේ ඉස්සර අනිහිට බුදුහාමුදුර මොකද කරේ? පාත්‍රය ගත්ත බැස්ස පාරට. පින්න පාති. දැන් මේ විදිහකට එක දවසක දානයක් නැතුනොත් හිතන්න මොන්න තරම් රට ගිනි ගන්නවද කියලා. අපිට පුළුවන් ද කියලා ඒක ඒකට ඊගාවට දෙන විකල්ප කල්පනා කරන්න. කොච්චර දක්මුක් වෙනවද කියලා. බුදුජානනාතේ හිතන්න මේ බුදු වෙලා තාත්තා තාත්තා රජුරෝ රටේ දහසරයක් එන්නේ කියලා. තමන්ගේ ගෝරුව ටිකත් එක්ක ඇවිල්ලා දැහැටි දණ්ඩක් පූජා කරන්න කවුරක් නැහැ. වතුර ටිකක් පූජා කරන්න කවුරක්වත් නැහැ. පින්නපාත හැන්දක් බෙදා ගන්න දෙන. බුදුරජාණන්සේ කල්පනා කරා ආර්ය වංශේ මොකද වෙන්නේ? ගත්ත පාත්‍රේ වැත්ත පාරට. ලැබෙන්නේ මොනවද? ආර්ය භෝගේ, බුද්ධ භෝගේ. මෙතන තමයි සිංහල හිටියේ දා. එදා තමයි සිංහලයට ඒ ස්වර්ණමය යුගයක් තිබුණේ. ඕන තැනකට එළියට බැස්සට පස්සේ මුත්තිටු වලට ගියත්පත්, කමතට ගියත්පත්, මලගෙදරට ගියත්පත් සිංහලටේම අගහි ගියක් තිබුණේ ඒ වගේ මේ මේ සැප ඉල්ලලා මෙච්චර නැටුවෙත් නැහැ. එදා මෝ යෝධ පුරුෂයෝ හිටියා. අයිය හිටියන් දැන් ඉන්නේ කොට කොන්ද බණ නැහැ. ඒකේ කොට කොන්ද බණ නැහැ. ඒ මොකද මේ ස්පර්ශය නිසා අපි කොන්දට ජග් ගහලා තියෙන්නේ. හැම තැනටම අරක මේ කරලා එකෙකුට ඔක්කත් ඉන්න විදියක් නැහැ. ඒක නිසා භාවනා කරන්න ගියාම කට්ටිය පුටු පුටු ගන්නවා, තව කට්ටියක් මధుර මధుරෝ කියනවා, තව කට්ටියක්. එක එකටවත් මේ එකකටවත් මුණ දෙන්නේ නැහැ. අපි කොච්චර ඈත් වෙලා ඉන්නවද බලන්න පුදුරජානසේ පෙන්නපු ජීව දර්ශනයෙන් එහෙම නැත්නම් ජීවන වෘත්තියෙන් උන්වහන්සේ පෙන්නපු දේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ඊට පස්සේ ස්පර්ශය කොහොමද දෙවෙනි ආහාරය වෙන්නේ කියලා අපි ඊයේ උත්සාහ කරා යම් වෙලාවක ස්පර්ශය නැති වුණා නම් අපි මොලේ විශාල කොටසක් නැති වෙලා යනවා, දිර්ලා යනවා. ඒ පිටරට කරපු පරීක්ෂණයකදී බලල් පැටව හතර දිනේ බලු පැටවුද මට මතක නෑ. ඇස්සරින් නැතුව ඉන්න කාලේ අන්ධකාරයේ තියලා හතර දෙනා ඇස් ඇරලා සුමානියක් අන්ධකාරයේ තියලා තියෙනවා. පාලක පරීක්ෂණයේ ඇස්සරපු බලලු ආලෝකයේ තිබිලා තියෙනවා. ඊට පස්සේ අන්ධකාරයේ හිටපු සත්තුන්ගේ තා ආලෝකයේ හිටපු සත්තුන්ගේ මොළේ පරීක්ෂා කරලා බලනකොට අන්ධකාරයේ හිටපු සත්තුගේ ඇස සම්බන්ධ ඉන්ද්‍රිය 140කින් මේ වර්ධනය වෙලා නැහැ. ඒ මොකද ඒ කටියට ස්පර්ශය ලැබිලා නැහැ. චක්කු සම්පස්සේ ලැබිලා නැහැ. ඒතකොට මේ සංඥා නැති වුණොත් ඒ මොළේ වර්ධනය වෙන්නේ නැහැ. ආලෝකයේ හිටපු කට්ටියට මොළේ වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ ස්පර්ශය ගැන දැනගත්තට පස්සේ රූප නොපෙන්න ඉන්න එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. මොකද රූප පෙන්න පෙන්න හිටියොත් අපේ මොළේ කුණු වෙන්න පටන් ගන්නවා. සද්ද නාහින් එක නෙවෙයි බුදුහාමරෝ සඳහන් කරේ ඒක අත්ති කිලමතාණියෝ එකට දාලා තියෙනවා. ගන්ධ රස පහස නොදෙන එක නෙවෙයි. ප්‍රයෝජනේ සලකලා නැතකපන්. ඊට පස්සේ අනවශ්‍ය රූප බලන්න මෙච්චරම පහඳින්න එපා, කඹරන්න එපා, මේ සුද්ධ බෙන්නන විකාර බලන්න එපා. පත්තර බලන්න එපා. ටෙලිවිෂන් බලන්න එපා. මම මේගොල්ලෙත් එක කිසිම තරහක් තියෙන කෙනෙක් නෙවෙයි. මේ නොකිරීමෙන් ලැබෙන ලාභය දන්න නිසායි මේ බුදුබණකට දාලා කියන්නේ. මේ ශබ්ද ಜಾති ලෝකේ තියෙන දේවල් අතර බලනකොට කොච්චර හානියක් වෙනවා කියලා හිතනවාද ওই තියෙන නවීන උපකරණ පාවිච්චි කරන මිනිස්සුගේ කනට කොච්චර කරදර කෙරුවා රිලෙවුන්ගේ සද්දේ කුරුල්ලන්ගේ සද්දේ කද්දාකක් කරදර කරන්නේ අපි මේ හදාගෙන තියෙන සද්ද නගරයකට ගියාට පස්සේ ඉතින් මනසට වෙනම ආය හතුරෙක් හුනියමක් ඕනේ කරන්නේ මේ සද්ද නිසාම නමුත් මේ සද්ද 100ක් නතර කරොත් කණේ ක්‍රියාකාරීත්වය නතර වෙලා මොළේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා ගන්ධ රස පහස මේ සීලයකකින්ම මේ ආහාරය නැත්නම් මේ අවිද්‍යා වර්ධනය එහෙම නැත්නම් මේ තෘෂ්ණා වර්ධනයේට ආහාර නොදී ඉන්න එක නෙවෙයි ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ ඒක අත්තිලමතාන යෝගයට මේ සීමාව දන්නේ නැතුව අසීමිතව නැත්නම් ස්තුකෝභ භෝගීව නැත්නම් පාරිභෝගිකත්වයේ කියලා එකක් තියෙනවනේ consumerization කියලා. ඒකට මේ රට්ටු යන තාලෙට ගිහිල්ලා අනන්ත ප්‍රමාණ රූප ගොඩකට ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අපි මේ කාලය ගත කරලා. එහෙම නැත්නම් කියනවනම් ව්‍යාවෘත වෙලා අපි මේ කලබලකාරී ජීවිතයක ගත කරන ඒවා ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි. ඒ නිසා අපිට ලැබෙන යම් ප්‍රමාණයක් තියෙනවා අපේ කර්මානුරූපව දයෝපගතව අනිත් ලැබෙන ප්‍රමාණයත් එක්ක ජීවත් වෙනවා නම් ජීවිතය හරීම ස්වභාවිකයි හරිම සුන්දරයි. ඒ වගේම හරිම సౌందర్యාත්මකයි. මේ අඹාගෙන ගිහිල්ලා ඔය අල්ලපු ගෙදර තියෙන නිසා අපේ ගෙදරටත් ඕනේ අපේ දරුවන්ටත් ඕනේ කියලා මේ ස්පර්ශයට කරන වැඩ ටික දිහා බලනකොට අපිට ඇත්තටම එක්කෙනෙකුට මේ සටන දියාත්මක ක්‍රියාත්මක කරන්න යුද්ධ ප්‍රකාශ කරන්න බැරි තරම් අපේ යුගයේ එනකොට අපේ પરම්පරාව වෙනකොට ඒක සම්පූර්ණ ඔද්දල් වෙලා තියෙනවා. තනියම කාටවත් බෑ මේ වැඩේ කරගන්න. වැඩි කරන්න ගියොත් එහෙම විශාල වශයෙන් ඉහළට පීනන ගතියක් ගඟ දිගේ ඉහළට පීනන ගතියක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා හුඟව දෙනෙක් හිතනවා මේ යන රැල්ලත් එක්ක යන එක තමයි මොඩ් වෙනවයි කියලා කියන්නේ. රැල්ලත් එක්ක යන එක තමයි අභිවෘද්ධිය කියන්නේ අපේ දරුවන්ට වැඩි මොනුපුරණ්ඩ එක ලැබේවා. අපි නැහින්ටත් ලැබේවා කියලා. ඉතින් මේක ස්පර්ශය පිටිපස්සේ දුවනවා දුවනවා දුවනවා දුවනවා. කිසිම කිසිම වහපියක් නැහැ. අර පිළිගහක් කරපු දියගෙන හිටපු හාවා අහත කඩා වැටෙනෝ කියලා කැලේ කඩානේ යන්න ගියාම හැම සතෙක්ම කැලේ කඩාන ගියා මිසක් එක එක්කක් දන්නේ මේ පුංචි හාවේ හීනෙන් බය වෙලා ගිහපු පචේකට මේ දුවන්නේ කියලා. සිංහයා විතර නතර කළා කොහෙද යකෝ යන්නේ කියලා අහුවාම ආව මනෝරේ අලිය ළඟට ඇවිල්ලා කරපදිකෝ කොහෙද යකෝ අනේ රාලහාමි බලන්නකෝ මේ අහස කඩාන වැටෙනවා. තෝ දැක්ක නෑ දැක්කේ නෑ රාලම ගෝණ කිව්වා. ගෝණට කතා කළා තෝ කොයිද අනේ අනේ මේ රාලාමි මේකයි ප්‍රශ්නේ මේ අහස් කඩා වැටෙන නිසා බල කතා කරගෙන ඉන්නම් ගොනේ රාලාමි නිසා මේ ඉන්නේ අපිට දුවන්න ඕනේ. එතකොට කවුද කිව්වේ? දැක්කද නෑ. මට මුවා කිව්වා. අහගෙන අහගෙන යනකොට අර හාව පිටිපස්සෙම ඉන්නවා ඔක්කොමලා කිව්වා මේ හාව තමයි කිව්වේ එක එකක් දැක්කේ නෑ කියලා. සිංහක වරයන් යහවට දැන් බෑ කියන්න බෑනේ. එහෙම නැත්නම් හාවගේ කකුල් ඉස්සරහට දුවන දැන් පස්සෙන් පස්සට යන්න වෙන්නේ. මොකද ඒ තරම් බය අහස කඩා වැටේ කිය. එතෙන් කිල්ල බලනකොට අහස කඩා වැටලත් නෑ. ඊට පස්සේ විශේෂ ගවේෂණයක් කරන්න සිද්ධ වුණා මේ බෙලියත්තක් උඩට මේ තල්ලත්තක් උඩට බෙලි ගෙඩියක් වැටලයි. මේ අපි දුවන ගමන එකෙකුට තියනවාද කියලා බලන මේක හොයලා බලලා මේ මේ අපි ලබන මේ ස්පර්ශය පහසුවටද අපහසුවටද අර්ථ සිද්ධියටද අනර්ථ සිද්ධියට සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඔයගොල්ලෝ নিকමට අර හේතනන මේ බහුජාතික සමාගම් අපි වෙනින් ওই පරිශ්‍රණය කරයි කියලා. උන්ගේ බලන්න පරිශ්‍රණ බජට් එක අරගෙන. ඒක තියෙන තව වැඩි කරන්න මිසක් මේ එකක තියෙන ආදීනව පක්ෂ පෙන්වන්න ඒගොල්ලන්ට ඕනකමක් නැහැ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේක අපි තවත් කෑම දහසලා කරගෙන අපි තනත් මේ කාබාසිනියා කරන. ඉතින් ඒකේ කෙලවරට ගිය තැනකදී අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන බුරුමේ මේ ලෝකි බුදුහාමරෝ දේශනා කරලා තියෙනවා කියලා පිසාච പ്രേත කියලා જાතිය කොච්චර කෑවත් ඉපා වෙන්නේ කියලා. අද මානවය පිසාච പ്രേතයෝ බවටපත් වෙලා පොළොව උඩ. කෑම දහසලා විතරයි. කනවා කනවා කනවා කනවා කනවා කනවා කිලෝරක් නැහැ. රූප බලනවා බලනවා බලනවා බලනවා බලනවා කිලෝරක් නැහැ. ශබ්ද අහනවා අහනවා අහනවා හැම තැනම යනකොට කන් දෙකට පොරොප්ප ගහගෙන ශබ්ද අහනවා. ගඳ බලනවා රස බලනවා පහස බලනවා. ඒක කවදාකවත් තෘප්තිමත් තත්ත්වයටපත් වෙන්නේ නැතුව ඒත් දරුවන්ට පරම් මුණුබුරන්න මේවා තමයි වැඩි කරන්න කටයුතු කරන එක්කෙනෙක්වත් බලන්නේ මේ ස්පර්ශය කොහොමද සංසාර පැවැත්මට එතම දුකේ පැවැත්මට තමන්ගේ අර්ථ සිද්ධිය නැතිකරන්න එතන සෞඛ්‍ය නැතිකරන්න අත්ත කුසල නැතිකරන්න කටයුතු කරන හැටි බැලුවොත් එහෙම අපිම හුද්ද කැපෙන හුද්ද ස්ටේන්ලස් ස්ටීල් පීයක් කරගෙන පබුවට යන ගන්නවා වගේ වැඩක් කරන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් ලැබෙන ස්පර්ශ පිළිබඳව පුංචි මෙනෙහි කිරීමක් කරලා බැලුවොත් මේ රූප බලනවා මේ ශබ්ද අහනවා මේ ගඳ බලනවා මේ රස බලනවා කිය තේරෙවි ඊයේ දේශනාවේදී දෙතුන් සැරයක් මම මතක් කරපු විදිහට මේ ස්පර්ශය අපිව ගෙනියන්නේ වැඩියෙන්ම කාම දනවන අරමුණට. වැඩියෙන්ම මාන්නය දනවන අරමුණට. වැඩියෙන්ම මමයා පුම්බන අරමුණට. ඒක නිසා අභාවිත මනස වැඩි මේ අරමුණු රාශියක් තියෙනවා. වැඩියෙන්ම කාම දනවන නැත්නම් සිත් පැහැර ගන්නා එහෙම නැත්නම් වැඩියෙන්ම අල්ලපගෙදර නැති අපේ ගෙදර තියෙන මාන්නය ඇති කර නැත්නම් මේ මමයි මේක ඇති කරගත්තේ මගේ අම්මා අප්පාවත් නෙවෙයි මම උපයාගත්ත දෙයක් කියලා ඒ ආඩම්බරකම් කියන්න පුළුවන් අරමුණු අපි බුද්ධ විදිහට අභිරමණය කරනවා ඒ නිසා ස්පර්ශ ගමනේ දිගටම තණ්හාමාන දිට්ටි වැඩෙනවා කිසි කෙනෙක් ඒක දන්නේත් නැහැ ඒගොල්ලෝ හිතනවා මේ තණ්හාමාන දිට්ටි වැඩිම දල ජාතික නිෂ්පාදනයේ වැඩිවීමක් ඒක පුද්ගල ආදායමේ වැඩිවීමක් සැප වැඩිවීමක් කියලා. ඉතින් වැඩියෙන්ම දල ජාතික නිෂ්පාදනය තියෙන රටක වැඩියෙන්ම ඒක පුද්ගල ආදායම තියෙන රටකට ගිහිල්ලා බලන්න වැඩි වෙලා තියෙන්නේ මොකද්ද කියලා. වැඩි වෙලා තියෙන්නේ පිස්සන් කොටුවල පිස්සෝ දාන ඇඳවල් ගන්න වැඩි වෙලා තියෙනවා. බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. කොහොමද 10 පැනලා පිස්සෝමයි. 125ක් යනකම් අසහනෙන් ජීවත් වෙන්නේ. ආයෙ වැඩි වෙලා තිනවා පොලිසියේ සෙබළු ගන්න. එන්න එන්න වැඩි කරන්න. මොකද මේ මිනිසුන්ගේ චාරේ නැති වෙලා තියෙනවා බයලජ්ජා නැති වෙලා තියෙනවා. ඉතින් අපිත් මේ ජාතික පස් අවුරුදු සැලසුම් දස අවුරුදු සැලසුම් හදාගෙන යන්න හදන්නේ මේ ස්පර්ශය වැඩි කරන්න තමයි. ඉතින් ඒ නිසා අපිට වාඩි වුණාට පස්සේ එක්කෙනෙකුට මේ එක ස්පර්ශයකට එක මේ කාය සම්පස්සේට හිත දාලා කාය අනුපස්සනාවේ එහෙම නැත්නම් රූප කර්මස්ථාන හිත දාලා පොඩ්ඩක් පුතේ ඔතන හිටපන් කියලා අපේ හිතට අපේ සිල් සමාදන් කරෝලා සද්ධාව ඇති කරෝලා සතිය ඇති කරෝලා මෙතන හිටපන් කියලා කිව්වහම කරන පෙරලිය පේනවා දෙන්නේක වෙනසක් නැහැ ඔක්කොගෙම එක වගේ මොකද මෙතෙක් කල විවිධ අරමුණු වල පිස්සු ඇවිච්ච රිලෙවෙක් වගේ දුවදුවා හිටපු හිත බුදුජානස්නික කියන තෙල්ලමට වගේ මැරෙනකොට ඔක්කොම නැති වෙනවා. දැන් පුළුවන් එකට දාලා හිටපන් බලන්න. කොච්චර පෙරලි කරනවද කියලා. ඒ පෙරලිය නැත්නම් ඒ පෙරලිය ඇති වෙන දෙවිලි තැවිලි දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේ හරබලදාරි දෙයයන්ාංශ මේ කරපු එක. නැත්නම් කවුරුද ඌණියම් කරලා මොකක්වත් නැහැ අපේ හිතේ තිත නොසන්ඩාල නැහැදිච්ච කම. අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරි ධර්ම අකෝවිදෝ ආර්යනාථලා දැකලා නැහැ ආර්ය ධර්මයේ අහලා නැහැ ආර්ය ධර්මයේ හැසිරෙලා නැහැ සත්පුරුෂෝ දැකලා නැහැ සත්පුරුෂ ධර්මය අහලා නැහැ සත්පුරුෂ ධර්ම හැසිරලා නැත්තම් ඔය කොටයක් උඩ තිබ්බට හිත හිටින්නේ නැහැ එතකොට තේරුම් ගන්න පුළුවන් මේ ස්පර්ශ දිදී පෝෂණය කරපු 90 කිරිපෝපෝ ඉඳලා දවසක ස්පර්ශ නැති කරන්නේ අඩු කරන්න ගිය ගමන් අපේ හිත කරන පෙරලිය මේකට මම කියන්න පුළුවන් මේක මට සුභ සිද්ධිය සලසයි තමන්ට අර්ථ සිද්ධිය සලසයිද කියලා බුදුජානක අපිට ප්‍රශ්නයක් ඇති කරන පොඩ්ඩක් කල්පනා කරලා බලපන් උඹලා ඔළුවේ තියෙනවනේ අඩු ගන්න උකුණු ඔළුවක් තරම්වත් මොලක ධාතුව දුණු මිරිස් කනවනේ. උතාමත්ති ධනම්මත්ති इति බාලෝ විඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. මට දරුවෝ ඉන්න අය මට ධනය තියෙනවායි කියලා මේ බාල අඳ බාල ජනතාව දුක් ගන්නවා. තමන්ට තමන්වත් නැතිකොට මොන දරුවද මොන වස්තුවද කියලා බුදුහාමුදුරුවෝ කිව්වා කියනකට කැමති නැහැ නිසා බබාලා ඉන්න අම්මලා බබාලා හම්බෙන්න ඉන්න අම්මලා පොඩි උන් කියනට කියන්නවත් දෙන්නේ නැහැ බුදුබණ. කිව්වොත් මේක ආමංගල්‍යයට හිටිනවනේ. ධනිය හම්බ කරන ආර්ථික විද්‍යාව ওই පාඩම කල්ලු ඇලිලිල පටන් ගත්තොත් කොහොම ඉරිද ක්ලාස් එකේ පාඩම? අත්තා යත් නොනත්තෝ කුතෝ පුත්තෝ කුතෝ ධනං කියලා ප්‍රොෆෙසර් පටන් ගත්තොත් මේ ආර්ථික විද්‍යාව උගන්වන්නේ. ඔය ඉගෙන ගන්න එකෙකුට පුළුවන් ඒ ආර්ථික විද්‍යාව කියන්නේ ඒක ඒක බෙල්ලෙල්ල නැහින ලණුවක් වගේ නෙවෙයි. ඉති ඔක්කොම සංගගෙන යනවා. අපි කියනවා මේ විද්‍යාවල් දිනුනට බුද්ධහම දිනුනේ කියලා නෑ බුදුරජාණන් වහන්සේගේ තියෙන විද්‍යාව මෙවට නිසා සුද්ධ අවිද්‍යාව කියන්නේ. මේක කරන්නේම ස්පර්ශය බෝ කරනවා. ඊයේ දේශනාවේදී මම මතු කරගන්න උත්සාහ කළා. මම දන්නේ පිරිසමයිත් එක්ක ඉන්නවද කියලා. මේ ගොඩාක් අරමුණු තියෙනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. රූපයන්ගේ විවිධ හැඩතල සහ විවිධ වර්ණ තියෙනවා. සද්දයන්ගෙත් තියෙනවා මනාපමනාප ස්ත්‍රී පුරුෂ ඉන්දීය බටහිර ආදී සංගීත රාව. එසේ ගඳෙත් තියෙනවා මනාපමනාප එකේ තියෙනවා විවිධ ගඳ જાති. රස જાති තියෙනවා. පහස જાති තියෙනවා. ඒ නිසා මේ හැම තැනකදීම විවිධ භින්න රුචිකත්වය කියලා කියනවා රුචිකත්වය විවිධ කරන දේවල් තමයි ගොඩක් දීපු වෙලාවක මගේ හිතට ස්පර්ශ කරන්න පුළුවන් එකයි දීයති චිත්තක්ෂණේ. දැන් මගේ හිත කොයි එකද ස්පර්ශ කරන්න කියන එක මේ මේ බුද්ධ විදින එක්කනාගේ මනාපෙද? එහෙම නැත්නම් ඒක කලින් තීන්දු වෙච්ච එකක්ද? එහෙම නැත්නම් කොහොමද මේක සිද්ධ? ඒක සිද්ධ වෙනවා අපිට කතා කරගෙන ඉඳ ඉස්සලා සිද්ධ වෙලා ඉවරයි. ගොඩාක් දුන්නා පස්සේ කොයිද ස්පර්ශ කරන්න කියලා. මේ එතකොට අපිට තේරෙනවා අපි ස්පර්ශ කරන්නේ කල්ැතු තෝරගන්න ලද්දා. මට තෝරන්න අවස්ථාවක් නෑ මම 16ක් වාගේ බැලේක් වාගේ ගොඩාක් පෙන්නලා තෝ මේකම කාපිය කියලා එකකට අපිව මෙහෙවන මොකද්ද මෙහෙවීමක් තියෙනවා අපි ඒකට රුචි රුචි අර්චකත්වය කියලා කියනවා අපේ පෞරුෂත්වය කියලා කියනවා උදාහරණයක් වශයෙන් අපි බුෆේ ඩයට් එක නැත්නම් ඇටෝ මේසකට ගියාම අපි බෙදා ගන්න බත් පත නැත්නම් අපි කැමරට ගන්න ටික අර ඔක්කොම මේසෙම කන්න බෑනේ පුළුවන් නම් හොඳයි ඇත්තටම මේසෙම කන්න පුළුවන් නම් හොඳ එහෙම තමයි හිතාන යන්නේ. කන්න බෑ. කොච්චර කෙරුවක් කන්න බෑ. ඒ නිසා අපි ටිකක් තෝරන්න එපායි. මනර දෙන්නේ එක දේ තෝරනවාද කියලා. අපි තෝරගත්ත ප්ලේට් එක ගත්තට පස්සේ දෙන්නේ තෝරන්නේ. ඒසොට ඒක තීන්දුව කරන්නේ ඇටෝම් මේසේ අරපු මිනිහද? නැත්නම් යන්න ඉස්සර ගෙදරින් ගිහිල්ලා ඊතාන තෝරනවද? මෙන්න මේ තේරුවාට පස්සේ තෝරපු ටික විතරනේ කන්නේ. මේෂේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ කනකොටනේ ස්පර්ශයේ සිද්ධ වෙන්නේ. ඒ ස්පර්ශයේ සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා ඒ දේට මෙහෙවීම කරන්නේ කවුද? කොහොමද මේ මෙච්චර ප්‍රමාණි මෙච්චර දේවල් කියලා තෝරා ගැනීම කියන්නේ කොහොමද කියලා බැලුවොත් ඒකට මට ස්වච්ඡන්දේ 100%ක් තියනවාද? එහෙම නැත්නම් 100%ක්ම දෙයන්නාසි තෝරනවාද? මට ඕන දේද තෝරන්නේ? එහෙම නැත්නම් ඒක මං විදිහම කවුරුත් තෝරලා තියනවාද කියලා බැලුවොත් අපි කෑම කටට ගත්තොත් විතරයි හපන්නේ. හපුවොත් විතරයි බඩට යන්නේ. බඩට ගියොත් විතරයි ඕජාව ගන්නෙ. ඕජාව ගත්තොත් විතරයි කය යැපෙන්නේ. අපි ගත්ත දේ වසක් නම් ඒ හා සමාන හානියක් කරනවා. Tamanට වස වෙනවා. කෑම මේසේ තිබ්බත් දිවැඩිය කාර්යයට සීනි වස වෙනවා. කොලෙස්ටරෝල් ප්‍රෙෂර් තියෙන මිනිහට තෙල් જાති වස වෙනවා. ඔය ඉතින් තනියම ගියොත් ගෙදර ගෑන්නේ නැති ඉඳලා ඔය පුළුවන් තරම් සීනි කනවා. එතනදී හම්බෙන්නේ නැහැ නේ. ගෙදර ගෑණි හිටියොත් දෙන්නේ නැහැ නේ. තේකටවත් සීනි දාලා දෙන්නේ නැහැ නේ. තෙල් කෑම හදන්නෙත් නැහැ නේ. ඉතින් කාලි වෙලා පියා ගෙදර ඇවිල්ලා කියනවා බලපංකු යෝධිය මට බ්ලඩ් ෂුගර් නැගලා. ප්‍රෙෂර් නැගලා. ඉතින් ගෙදර ගෑණි බයිනවර ඇටෝම් මේසේ අර මිනිහට ඔකට එහෙන ගහන්න ඕනේ බලන්න මෙච්චර කල් බ්ලඩ් ෂුගර් කන්ට්‍රෝල් කරන්න හිටියා මෙයාලා සීනි කවලයි කියලා. දැන් මේ මිනිහට ඕනකමක් තියුණා මේ මිනිහට සීනි දෙන්න. මේ මිනිහා තේරුවත් නෙවෙයි. නොතේරුවත් නෙවෙයි. ඒ තෝරප ටික තමයි ස්පර්ශ කරන්නේ. ඒ තේරීම කොහෙන්ද වෙන්නේ? තේරීම කොහෙන්ද වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මේ හාව ඇත්තටම දුවන්නේ. අහස කඩා වැටලාද? නැත්තම් මේ කොහෙන්දෝ හීනෙන් බය වෙච්ච ගති කර දුවන්නේ කියලා. මෙන්න මේක තෝරනවයි කියන එක සාමාන්‍ය යෝගාවචරයකට රහතන් වහන්සේ නමකට තියා සාරිපුත්තු ස්වාමීන් වහන්සේලාත් බේරන්න බෑ. ඒකට සුවිශේෂී වූ චර්වඤ්‍යතා ඥානය ඕනේ. අපි දැනකටපත් වෙලා විවිධ විකල්ප රාශියක් තියේදී එකක් තෝරන්න තමයි අපිට තියෙන අභ්‍යාසය. ඒ තෝරන තේරිල්ල කොහොමද වෙන්නේ? මේකට කිට්ටුවෙන් යන කතාවක් මම කියන්නම්. කාමපීනේ ස්පර්ශය කියන මාතෘකාවේ බුදුනාංශ වැඩ ඉන්න කාලේ මේ හිටිය තරුණ භික්ෂුණියක් මම ලස්සනයි තරුණ වයසේ සේලා කියලා. ඉතින් මෙයා නාලා ඒ ඇඟ වේලෙනකන් ඉන්න ටිකේදී මාරය ඇවිල්ලා කිව්වා මේ උඹේ ලස්සන ශරීරය උඹ හදාගත්ත එකක්ද කවුරු හදලා දීප එකක්ද මේ ලස්සන ශරීරයේ තියෙන මොන භ්‍රමචරියක්ද ගිහිල්ල ඉවරලා මිනිහෙක් හොයාගනින් කියලා. අපි ළඟට ඇවිල්ලා කපුවොත් කියන්නේ ඕකමනේ. අපි යාළුවොත් කියන්නේ ඕකමනේ ඉතින් කාගේ නියෝජිතයද කියලා පේනවනේ දැන් එතකොට. අපිට මනාප හිත කියන ඔක්කොමලා කියන්නේ මට කී දෙනෙක් කියලා ඇද්ද? ඔය වෙච්චර කල් වයසනකම් ඉන්න බා හොයාගන්නේ කවුරුද කියලා. ඉතින් ඒ වෙලාවෙට ඉන්නේ මේ කිට්ටුම වන්තයා කියන වගේනේ පේන්නේ. ඒතර සීලා භික්ෂුණී කියනවා නයිදං අත්ත කතම් බිම්බං මේ මගේ ප්‍රතිබිම්බේ මම විසින් සකස් කරන ලද්දක් නෙවෙයි. නයිදං පරකටං අගං මේක මල වාතයක් මේක හොදන්න උනනවන්නේ මේක කවුරුත් මඩ කරපෝ ඕනේ මොකුත් නෙවෙයි නිර්මාණිකුත් නෙවෙයි හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරොජ්ජති මේකට හේතු සම්පාදනය වෙච්චා මේ මගේ කය හැදෙනවා හේතු නැති වෙච්චා මේක නැති වෙනවා ඒ නිසා උඹ මේක හැදුවයි කියලා මට දොස් කියන්න මාව පටලවන්නත් එපා මේක ඇදුවේ අසවලයි කියලා දොස් පවරන්නත් එපා මේක හේතුඵල ධර්මයක් ඊට පස්සේ මාරයට ගොඩක් පෙරක දොර කන් දෙන්න දෙයක් නැහැ ඔපිනියන් දෙන්න දෙයක් නැහැ අපි කිව්වොත් මේ ස්පර්ශ කරන දේ මම කරන දෙයක් කියලා ඒක අම්මන කමක්, මරි කමක්, මෝඩ කමක් කාටවත් එහෙම ශක්තියක් නැහැ. යෝගේ මේ වෙන කවුරු හරි මට දීපු දඬුවමක් කියලා ඒකවල සතරපටදාරි දෙයයන් විශ්වාස කරන්න වෙනවා. දැන් බුදුරජාණන්සේට ඇන්ටනෝ දෙකටම නැතුවනේ. මට තේරුවා නම් මම මේ විදිහට දැන් වයසක කෙනෙක්. ඇහුවොත් එimhe තේරුවා නම් නාකි වෙයිද? අපි පොඩ්ඩේට ඉන්න කාලේ මේ උපාසක කෙනෙක් හිටියාගේ දුව එහෙම දැන් අපි පල්ලෙහා උයනවා. අනේ අවසර හොඳ කටකාරයව. අනේ අවසර මේ ආත්මේ නාකි වුණාට ලබන ආත්මේ නම් මං කවදාකවත් නාකි වෙන්නේ නැහැ කියන. දැන් මනාපේ තියෙන නාකි වෙන්න නෙවෙයිනේ අපි. කොහෙද කොහෙන්ද නාකි වුනේ? මේ පැදුරට තු කියන්නේ නාකි වෙලාදී. මේක අපේ තේරීමක්ද? මේ ව්‍යාධිය කියන එක. මේ මරණය කියන එක. නමුත් අප කරා පැමිණෙනවානේ. මේ කවුද කරන්නේ? නමුත් අපිට කියන්න පුළුවන් මේ නාකිවීම 100ට 100ක්ම මගෙන් සුවයක්තව සිද්ධ වෙනවා මම කිසි දෙයකවත් කියන්නත් බෑ කියලා. ඒ නිසා මේ අපි ස්පර්ශ කරන දේ අනුව තමයි ওই ජාති ජරා ව්‍යාධි මරණ කියන ඔය නාඩගම ජවනිකා නටන්නේ. මේ ස්පර්ශය කොහොමද සිද්ධ වෙන්නේ? අපි ඊනේ දර්ශනය ගත්ත අපිට ඕනේ සක්මනේ පය තියාගෙන ඉන්න. හිත යනවා රූප බලන්න. හිත යනවා සද්ධාහන. ඒ කියනවා ගන්ධ රස බලන්න. ඒකට ඕන අපිට තේරෙනවා සත්‍යය කැඩුනා, සීලය කැඩුනා, කම්ඨාන සුද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට හොඳටම තියෙනවා මේ පයේ තියාගෙන ඉන්න ඕනේ. මොකද ඒක නික්ලේශී. ඒක බොහොම ෂේම භූමියක් වගේ. නමුත් ඒකෙදි පණින් හැටි බලනකොට කාට ඔකත් කියන්න පුළුවන්ද පණින්නේ නැහැ කියලා. ඒක පණිනවාමයි. පණවෝ ගමන් ඒක දැන් ඉන්නේ මේ කෙලෙස් සහිත තැනක පැටලිච්ච තැනක බිය දනගන තැනක කියලා දන්න මිනිහට යෝගාවචරයයි කියනවා. මොකද යෝගාවචරයට බිය දනවන්නේ නැති තැනක් තියෙනවා. මූල කර්මත්තානක් තියෙනවා. ඉතින් ඒ නිසා යා පිට ගිය ගමන් ආපහු ගෙනනට මූල කර්මත්තානේ තබා ගැනීම තමයි. නැත්නම් මම ඉන්නේ පිට ගිහිලා පටලවගෙන කිය බව දන්න කෙනාට අපි කියන යෝගාවචරයයි කියනවා. එයා කල්යන සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් නැත්නම් ආර්යයන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. මම භාවනා කරන්නේ නැති කෙනෙකුට කොහොමඩක්වත් ආත භූතයක් නැහැ නේ. මොකද එහෙම නිතර භාවිතා කරන අරමුණක් නැහැ නේ. යාගේ හිත අරකින් මේකට මේකෙන් මේකට පැන පැන පැන පැන යනවා. ඒ මනුස්සයා දන්නේ නැහැ. මේ ස්පර්ශය විසින් තමයි ආශ්‍රනවත් ආගන්න ලද මීහරකෙක් කරගෙන යනවා වගේ අරගෙන යනවා කිය. යෝගාවචර දන්නවනම් යාට දැන ගැනීම කරදරයක් වෙනවා. මොකද ඕනකම තිබුණා. මෙතන තියන්නේ හිටින්නේ හිත පිට පනිනවා. එනිසා යෝගාවචරය ඒක හිතන්නේ මගේ සීල නැතිවීමක්, මගේ ශ්‍රද්ධාව නැතිවීමක්, මගේ සතිය නැතිවීමක් කියලා මේක අත්තකතම් බිම්බම් කියා ගන්න හදන මේ මම විශ්ින් කරන ලද්දක් කියලා නෑ. ඒ හිත පටින එක මම හිත පිටපයින් එක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි. මට ඕන වෙදී කයේ තියාගෙන ඉන්න ගියාට හිටින්නේ නෑ. ඒක කාගත් දෝෂයක් නෙවෙයි. මේක වාර්තා කරන්න බැරි. අපි මේ අනත්තේ අත්ත් සංඥාවක් තියෙනවා මේ පයේ හිත තියාගෙන ඉන්න යන්න ඕනෑ කියලා අපි අම්මාකාරක චේතනාවක් ඇතුව ගමන් කරනකොට හිත පිට යනවා. මේ පිට ගියේ එක සම්පූර්ණ හේතුඵල ධර්මයක් මිස මට කිසිසේත්ම වග කියන්න බෑ. වග කියන්න පුළුවන් නම් මට ආත්මයක් තියෙනවා. හිතු කෙන්දන හිටින්න පුළුවන් ආඩ මට්ටු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. නෑ. මේක දැකලා ඒ නිසා යෝගාවචරයට සැලෙන්නේ නැතුව මම පෙන්නලා දුන්නත් මේ ආරක්ෂාකාරී ස්පර්ශයක් ඒක කඩාගෙන වැට කඩලු කඩාගෙන මීහරකෙක් පැනනා වගේ මේ වෙන වෙන අරමුණු වලට යනවා. ඒ යෑම දිහා ඒකට තියෙන හේතු කොහොමද මොකද්ද කියලා බලාගන්න අපිට බැරි වෙන්නේ මොකද්ද ගිය ගමන් හිත නරක කරගන්න. ගිය ගමන් අනේ සද්ධාව කැඩුනා. අනේ මගේ ඉන්දිය සංවරය කැඩුනා, සීලය කැඩුනා. අනේ මගේ සතිය කැඩුනා කියලා ඉසాత බඳගෙන අඬනකොට මතුවෙන ද්වේෂය නිසා මේ නික්ලේශී තැනක ඉඳලා නිර්මල තැනක ඉඳලා ക്ഷേම භූමියක ඉඳලා කොහොමද හිත මේ ක්ලේශී තැනකට බය දනකන තැනකට ගියේ කියලා බැලීමේ හැකියාවක් තියෙන තරම් ඒකට ලෑස්ති වෙලා යන්න ඕන. ඒ නිසා මේ සක්මනේ කියලා හැරෙන්න බුදුහාමුදුර අපිට කියන්නේ මෙන්න මේ gedara වැඩ ටික මේ අභ්‍යාස පන්ති අපි ලව කරන්න තමයි. මේ හැම වෙලාවෙම මේ ස්පර්ශය අල්ලන්න පුළුවන් වෙන්නේ අරමුණෙන් අරමුණකට මාරු වෙන තැන. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන තැන. එහෙම නැත්නම් ඉරියාපත සංදි කියලා කියනවා. එක තැනක ඉඳලා තව තැනකට මාරු වෙනකොට ඒ සංදි ස්ථානයේදී අපි ලැබෙන දේ රාසයි කියලා ආස වුණොත් අපිට මේ මාරුව දැක් ගන්න හම්බෙන්නේ. නැත්නම් නැති වෙච්ච දේ දුකයි කියලා අපේ හිත වෙහෙසටපත් වුනොත් අපිට කවදාකවත් මේ අතරමැදදී මොන කාගේ උවමනාවටද මේ මාරුනේ කියන එක දැක ගන්න බෑ. ඉතින් භාවනා කරන්න කියනවා. පුළුවන් තරම් මේ මාරු වුණාට හිත නරක කරගන්න නැතුව මේ මාරුව නැවත හිත ආයෙත් වෙනවා. ආයෙත් මේක දිහා මම බලාගෙන ඉන්නම්. බලහන් ඉඳලා ඒක කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා බලන්න උත්සාහකරනද යෝගාවචරගේ මනස ගොඩාක්කල් භාවනා කරන්න ඔය කමඨාන් සුද්ධ කරන කියන හැම කෙනාගේම ඒ මොනවා තැනක ඉඳලා තව තැනකට ගිය ගමන් ඒකට අභියෝග කරන ගතියෙන් පේනවා. තාම විවෘත මනසක්. විපස්සනාට සුදුසු මනසක්. විපරිණාමයේ දැනගන්න සුදුසු මනසක් ඇවිල්ලා නැහැ. හැබැයි උත්සාහ කරන පාරේ ඉන්නේ. ඒක ඒක බොහොම වටින දෙයක්. හැම දෙයකින් ළම අනිත්‍යයට මාරු වෙනවා. ඒ මාරු වෙනකොට ස්පර්ශාගේ මාරුව කියලා අපි කියන්නේ. ඉරියාපත මාරුව අරමුණු මාරුව ඒකෙදි මේ දෙකටම සමහිත තිබිච්ච එකයි අල්ලපු එකයි දෙකටම සමහිත ඇතුව බලහන් ඉන්න පුළුවන් නම් එයාට විතරක් තේනවා මේ අරමුණේම තිබ්බත් ඕක පටල වෙනවා විනාශ වෙනවා විපරිණාමයටපත් වෙනවා වෙන එකට මාරුණත් ඕක විනාශ වෙනවා විපරිණාමයටපත් වෙනවා එකම අරමුණේ තිබ්බත් අරමුණ විපරිණාමයටපත් වෙනවා අරමුණෙන් තව අරමුණකට පෙන්නත් අරමුණ විපරිණාමයටපත් වෙනවා යර පුරුදු තැන ඉඳලා බලන්න පුළුවන්කම කියන එක ඇත්ත. තමන්ගේ තිප්පොලේ ඉඳලා බලන එක ලේසි. තමන්ගේ මූල කර්මත්තයිලා. නමුත් මේ විපරිණාමය දැක ගන්න කැමති කෙනෙක් නම් මේ තිබුණ තැන ඉඳලා තව තැනකට ගියයි කියලා. ඒ ගියේ එකත් විපරිණාමයටපත් වෙනවයි කියලා. එයාගේ අභ්‍යාසයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. නමුත් එතෙන්ට යන්න තරම් භාවනාව, එතෙන්ට යන්න තරම් ඉවසන ගතිය, එතෙන්ට යන්න තරම් අනිච්ච සංඥාව, එතෙන්ට යන්න තරම් විවෘත මනසක් අපිට නැති නිසා අපි ඉසాత බැඳගෙන අඬනවා. ඒකට හේතුව බුදුහාමර පෙන්වනවා මේ తත්‍ර తත්‍රාබිනන්දිනී කියලා. අපි ගිය දන බදාගෙන ඒ කාලල බදා ගන්න ගතියක් තියෙනවා. යම් අපිට සිංහල බෞද්ධ වෙලා ඉපදුනානේ. මරෙන්න නටනවා සිංහල බෞද්ධකම. ඊගාසිකල ගැන්ඩි අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනානේ ගැන්ඩි ආත්මයට මැරෙන්න නටනවා. ඊට පස්සේ ගිහිල්ලා කිඹි ආත්මික උපදිනවා කියන්නේ. ඊට පස්සේ කිඹි ආත්මෙට මැරෙන්න නටනවා. අල්ලුවේ මොකද්ද? ඒක රජකමක් කරන මැරෙන්න හදනවා. තේරෙන්නේ නැහැ මෙතන ගොඩාක් විකල්ප තියෙනවා. උඹමයි ඔය ගැරන්ටි ආත්මේ තෝරාගත්තේ. දැන් ඉතින් ඕක අල්ලගෙන නැඩුවට ඔයිට වැඩිය හොඳ තැනුත් තියෙන්න පුළුවන්. වෙනස් තැන් තියෙන්න පුළුවන්. ඒ නිසා අපට මේ අල්ලන අල්ලන දේ කොල්ලේ බබා වගේ අල්ලන ගතිය මේ ස්පර්ශය දැන ගැනීමට තියෙන ප්‍රධානම බාධාවක්. අභිධර්ම පන්තිවල එනතන් අටුවා පොත්වල මේ හිතක අනිවාර්යම තියෙන චෛතසික පහක් ගැන කතා කරනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒකට අභිධර්ම පාඩම් වල නැත්තම් කියලා දෙන්නේ මේ පස්ස පංචමක ධර්ම කියලා. ඒ නිසා ඒ පාඩමේ හැටියට අපි මේ කෙලෙස් උපදීම පටන් ගන්න ස්පර්ශය ඉඳලා. ස්පර්ශය ඇතුළට පස්සේ විඳිනවා විඳින පස්සේ ඒක අපි විතක්ක කරනවා, ਵਿਚාර කරනවා, ප්‍රපංචයට යනවා. ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ නාම ධර්ම විස්තර කරන තැන චේතන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ස්පර්ශය මුලට තියලා මේ කතා කරන්නේ ස්පර්ශ කරන්න ඉස්සරලා ඒ අරමුණ පිළිබඳ චේතනාව දුවන බව සංඥාව දුවන බව වේදනාව දුවන බවට ඉඟියක් තියෙනවා. ඒ තුනගෙන් පෙරිච්ච එකක් තමයි අපි ස්පර්ශ කරන්නේ. තියෙන හැමදේම ස්පර්ශ කිරීමේ මූලික ස්වච්ඡන්දේ කෙනෙකුට නැහැ. ඒක යාගේ චේතනා අනුව කල්ැතුව තේරිලා තියෙන, ෆිල්ටර් වෙලා තියෙන. යාගේ සංඥා අනුව අහුවෙලා තියෙන. වේදනා අනුව තේරිලා තියෙන ඒ වේදනා සංඥා චේතනා හරහා ගිය කෙනෙක් තකත්මකට ස්පර්ශ කරන්නේ නිසා අපි ස්පර්ශ කරනකොට ඒකට අපිට අහුවෙන ඇහුවිල්ල ස්පර්ශ මට්ටමට ඉස්සලා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක බුදු කෙනෙකුට මිස භාවනාවෙන් අල්ලන්න පුළුවන් තැනක් නෙවෙයි. අපි භාවනා පටන් ගන්න ස්පර්ශ කරාට පස්සේ. ඒක සුඛද දුක්ඛද ප්‍රියද මප්‍රියද මනාපද මනාපද කියලා අපිට ස්පර්ශ කරාට පස්සේ. නමුත් මේ ගොඩාක් තියදී ඇයි මේකම ස්පර්ශ කරේ කියන ප්‍රශ්නේ අපිට අහන්න අපි ළඟ දත්තයක් නැහැ. අපි ළඟ යායුතු ක්‍රමයක් නෙමෙයි. මේකට අපිට අන්වය ක්‍රමයට එහෙම නැත්නම් ණය විපස්සනාට බුදුහාමුදුරුවෝ පොඩි පෙතක් සකස් කරලා තියෙනවා. දැන් පසුගිය අවුරුදු 20 විතර ඇතුළත බුද්ධ ආගමේ මෙන්න මේ පැත්තට විශාල අවධානයක් දීලා තියෙනවා. මේ ස්පර්ශ කරන්න ඉස්සර වෙලා ස්පර්ශය සිද්ධ වෙන්නේ ඉස්සරලා අපේ මනස ඇයි ඒකටම ඇදලා යන්නේ කියන එක බලන්න. අපි සිංහලෙන් කියනවා හිත ගිය තැන ආදර රජ මාලිකාව සෑදේ. තමන්ගේ යම් දෙයකට හිත ගියා නම් ඒක අපි අල්ලගෙන ඒක අපි කතන්දර ගොතනවා මාලිගාව හදනවා අනන්තවත් තියෙනවා ඒ වගේ තව විකල්ප එකක්වත් අල්ලන්නේ අරකට කොහොමද යන්නේ මෙන්න මේ ස්පර්ශයට ගොඩාක් දේවල් තියෙනකොට ස්පර්ශයට දෝරා බේරා ගැනීම සඳහා ඉස්සර වෙන මානසිකාරයට නැත්නම් ඉස්සර වෙන ධර්මයට සංචේතන නැත්නම් චේතනා කියලා කියනවා නිසා අපේ චේතනාවල් අනුව තමයි අපිට දේවල් ආපුවම අපි තෝරන්නේ. ඒ නිසා අපි දන්නේම නැහැ ඇයි මේච්චර දේවල් තියෙද්දි මේක තෝරගත්තේ කියලා. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි ලංකාවේ සුපර් මාකට් කතාව දැන්නේ ඉන්න පටන් අරගත්තේ. සුපර් මාකට් එකට ගියාම ඒකේ ඕන තරම් බඩු තියෙනවා. ඒ තරම් කාරී මිලකටත් දෙනවා. ඉතින් ගියේ මිනිස්සයා බඩු ගොඩක් ගන්නවා. ගෙදර ඇවිල්ලා බලනකොට ඇයි මේවා ගත්තේ කියන එක ප්‍රශ්නයක්. කඩේ තිබුණ නිසා ගත්තා. ගෙදර ඇවිල්ලා බලනකොට මේක එච්චර පරෝධිනියක් නැහැ. කොහොමද මේ මෙහෙවීම වෙලා තියෙන්නේ? ඊට කලින් දවස්වල දැකපු ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ආපු මෙහෙවීම හරහා දැකපු ගමන් ගන්න. ඔය ජර්මන් ධර්මදූතයි බර්ලින් පන්සල හදන්න ගියාම ආශෝක විරත්න මහත්තයා ඒ අමාරු සංඝයා වංශනාවක් කරගෙන එන්නේ මොකද පැටලෙනව කොට දෙනෙක්. ඒක වටිනා සංඝයා වහන්සේ නමක් කරගෙන ගියාට පස්සේ ශාලාව හිස් කියලා තියෙනවා අවසරයි චාන්ස් අපි ගිහිල්ලා ලිබර්ටි එකක් අවශ්‍යතියක් ගන්නම කියලා. මේ හඳු හොද්දට භාවිත මනසක් ඇති හඳුරු කෙනෙක්. බණක් දන්නවා. ඒ වගේම හොඳ අත්දැකීම් සහිතයි. මේ සාප්පොට ගියාම මේ කෝණේ මහත්යෝ මට මේ කෝණේ මහත්යෝ කියනවලු ඒ ලොරියක් කියනවලු ටික දා ගන්නවා මහත්ය සල්ලි කියනවා. ඊට සීගා සාප්පුවට ගියාම මේක ගන්නවා මේක ඉතින් බඩු ගෙනලා අන්තර බණ්ඩ ලෝරිය මාදී තව හොඳටම බඩු පුරවනයිලා ජර්මන් ධර්මතුල කියලා බඩු බෑවලු. බඩු බාල බලනකොට ගාන කොච්චරද කියා ගන්න බෑ. ඊට පස්සේ අහවලු හාමුදුරුවෝ දැන් මේ ටිකත් එක මොකද කරන්නේ කියලා. මන් දන්නේ නැනේ මහත්තු මෙච්චර තොරබ බව. මටම වසවිල්ලජ්ජයි කිව්වලු මේ බහුබණ්ඩික බව. මට මොකද උනේ දන්නේ නැහැ කිව්වලු. අපිට දුන්නොත් එහෙම අවස්ථාවක් කාපිරිය ඇට්ටෝම් ගෙදර ගියා වගේ. කනවා කනවා කනවා කනවා කනවා එකාටකටවත් තේරුමක් නැහැ. කොහොමද මේ මෙහෙවීම වෙන්නේ කියලා. ඊකල ඔක්කොම එකතු වෙලා වෙනත් මේ ඔබ තෝරපු දෙය කියලා හිතා ගන්න බෑ. අපි හැම එකටම චේතනා පහළ වෙලා තියෙනවා. චේතනාව විසින් අපි මෙහෙවනවා. ඉතින් අන්තිමට ඔක්කොම තරක ප්‍රතිඵල බලනකොට සූප් එක ඇදිලා තියෙන තැන බලනකොට පේනවා අපි කෑදරකමේ සීමාවක් නැහැ. ඒක නිසා මේ පස්ස ආහාරය පිළිබඳව අපි ඉගෙන ගන්නකොට ඊට යටින් තියෙන මේ මනෝ සංචේතන ආහාරය කියලා බුදුසසුනාංශයෙන් පෙන්නනවා. අපි යමක් ස්පර්ශ කරන්නේ අපේ මුල් බැහැගත් අපේ චේතනාවල් අනුව. අපේ මුල් බැහැගත් අපේ පෞරුෂත්ව ලක්ෂණ අනුව. අපේ රුචි අරුචිකම් අනුව. ඒ නිසා අපි මොන රුචි අරුචිකමකින්ද මේ නාඩගම නටන්නේ? අපි මොන චේතනාවකින්ද මෙහෙවිලා තියෙන්නේ? මොකද්ද අපේ පෞරුෂත්වයේ කියන එක මැරෙන කම්ම කවුරුත් දන්නේ නැහැ. කවුරක්වත් දන්නේ නැහැ මම කියන්නේ කවුද කියලා. අපිට වෙලාවක් නැහැ ඒක බලන්න. මොකද අපේ දරුවගේ උපැන්න සාතිකය බලන්න ඕනේ, අල්ලපගේ දේව බලන්න ඕනේ. ඩයන මැරුණද කියලා බලන්න තියෙනවා. ඩොලර් එකේ ගාණ බලන්න තියෙනවා. මේ භූමිකම්පයනවාද බලන්න තියෙනවා. ඔක්කොම බල බල ඉන්නවා. එකේ කොටුවක්වත් මේ නටන මමයා මොන රුචි අරුචිකම් වලට කටයුතු කරන කෙනෙක්ද? මොන පෞරුෂත්වයක් ඇති කෙනෙක්ද? මොකද්ද යාගේ ඇබ්බැහි කිසිසේත්ම බලන්නේ ඉතින් ඊට පස්සේ අපි චරිත සාහිතිකක් දෙනවා අනේ මන්නම් හරිසෝ මම බොහෝම පිංකම් කරන කෙනෙක් මම බොහෝම හොඳ කෙනෙක් කියලා. ඔය කවුරු නැටුවත් ඒ පුද්ගලයා දන්නේ මොන චේතනාවද නරන්නේ. ඒ නිසා අපිට පුළුවන් වෙයිද භාවනා කරනකොට මේ සක්මන් කරන ගමන් හිත රූපයක් බලන්න පැන්නේ මොන විදිහේ චේතනාවක් තියෙන නිසාද කොහොමද මේ කටයුත්ත වෙන්නේ කියලා දැනගන්න නම් අහෙටත් සක්මන් ගන්න එහෙටත් පණින්න අරින්න. පණිනකොට බලන්න දන්නවනම් මේ පයේ හිත තියෙනකොට ඒක ക്ഷേම භූමියක්. හිත පැන්නට පස්සේ අශික්ෂිතව ඒක රස බලන්න ගියොත් එතන තණ්හා මාන දිටි පහළ වෙනවා ඒ හිත හිතට බනිනවා කොහොම මේක වෙන්නේ මේක දැක ගන්න තරම් ධර්මානුපස්සනාවක් මේක දැක ගන්න තරම් විපස්සනාවක් පුංචි පුංචි මෙහෙමකින් ගන්න බෑ පුංචි කැමැත්තකින් ගන්න බෑ පුංචි සතියකින් ගන්න බෑ බරපතල සතියක් ඕනේ අරමුණු රාශියක් තියෙන තැනපත් කරලා මෙයාට පෙන්වනවා මේක නික්ලේශිතන මේක නිර්මල තැන. මේක ക്ഷേම භූමිය. ඔබ පුරුදු කරගත්ත තැන. බලපෑ හිත පයින් හැටි. එතන අනාරක්ෂිත තැන. එතන තණ්හාමාන දිට්ටි ඇති කරන තැන. කොහොම මේ පණින්නේ? පෙන්නට පස්සේ අපි හිතමු දැන් දන්නේ මම ඉතින් මම ඉන්නේ ගෝචර භූමියේ නෙවෙයි මම ඉන්නේ කෙලස් භූමියේ මේ දෙක දැනගත්තට පස්සේ මේ මනුස්සයාට ඒ චිත්තක්ෂණයම පේනවනම් මේකයි මම වඩපු අරමුණ මේකට ගිය ගමන් මම නැවත ආරස්සා වෙනවා මට සතිය පිහිටනවා මට සීලය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ මේක තමයි බුදුහාමුදුරුවෝ කියන ශ්‍රද්ධාව කියලා. එක චිත්තක්ෂණේනේ යන්නේ අර අනාරක්ෂිත තැන ඉඳලා ආරක්ෂා තැනට එන්න කිසිම බාධාවක් නැහැනේ. මේක අකාලිකයිනේ. අනාරක්ෂිත තැන ඉඳලා ආරක්ෂිත තැනට එන්න අකාලිකෝ යාට ආනිසංස ලැබෙනවා ඒක දන්නවනම්. දන්නේ නැත්නම් අවිද්‍යාවේ නම් ඉන්නේ. එයා අර කාවකත්තදී කකා කකා කකා කයරෝ. ඉතින් ඒ වගේ අවුලක ඉන්නකොට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අත දික් කළා කියයිද දරුවා උතෙන්ට යන්න එපා මෙතෙන්ට වරෙන් කියලා බුදුහාමුදුරන්ට ඒ දේ කරන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන එකට බණ අහපන්. දිගට ලෑස්තිලා භාවනා කරපන්. හෙටත් වැරද්ද වෙන්න දීපන්. වැරද්ද වෙනකොට උඹටම කල්පනා වුණොත් මේ හොඳ තැන හින්ද ඇති පිරිසුදු තැන හින්ද මෙතෙන්ට පැන්නා. දැන් දෙකම තියෙනවා. උඹ ඉන්නේ නරක තැන. උඹට අබ ඕන වෙලාවක මෙතෙන් එන්න පුළුවන්. ඕක තමයි උඹ හම්බ කරපු දේ. ඔක තමයි බාරසා කරන්න ඕන. ඔක තමයි මහත්පසින්ම දැනගන්න ඕන පරිඤ්ඤයේදී දැනගන්නකොට එතෙන් යන කිසි බාධාවක් නැහැ. මේකට කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. භාවනා කරනකොට තමයි ආරක්ෂක භූමිය අඳුල්ලා දෙනවා මූල කර්මත්තාන කියලා අපි කියනවා. ලක්මන් කරනකොට මෙන්න මේක මූල කර්මත්තාන. පරියන් කියනකොට මේක මූල කර්මත්තාන. බත් කරනකොට මේකයි. පැසිකිලි කරනකොට මේකයි. කැසිකිලි කරනකොට මේකයි කියලා ආරක්ෂක භූමිය පෙන්නලා හිත පණින එක වළක්වන්න බෑ. පැනනට පස්සේ මම ඉන්නේ මේ නూరు නුපුරුදු තැනක ගෝචර භූමියක නෙවෙයි ආරක්ෂක තැනක නෙවෙයි මට පුළුවන්ද ඒ මගේ ආරක්ෂක භූමියට වැඩි වේලා නොකියන් ආපහු යන්න මෙන්න මේ ආපහු යන ගමන විස්තර දන්නවා නම් මේ ලෝකෙ තියෙන సౌందర్యාත්මක රචනයේ ඉච්චරයි මේ පෙරදිච්ච තැන ඉඳලා අරෝපදේශ රහිතව තමන්ට ආරක්ෂක භූමියට එන්න පුළුවන්කම තියෙන මනුස්සයර විතරයි ඒක ගැන කියන්න පුළුවන් නම් ඒක මේ ලෝකේ තියෙන වටිනාම සාහිත්‍ය බවට පත් අපි මේ කරන්න හදන පිට ගියයි කියලා කනගාට වෙනවා. මේකට අනේ මට මේ දන් දීලා පින් කිරුවොත් මේක හරියයිද කියලා අහනවා. සිල් රැක්කොත් හරියයිද කියලා අහනවා. සමාධියෙන් කරලා දෙයිද කියලා අහනවා. කිසිම නෑ මෙතන තියෙන ප්‍රායෝගික ඥානයක්. මේ මීහරකෙක් වගේ අපි කාමයට ඇදලා දානවා. ඇදලා දැම්මට පස්සේ දානවා මේ අරමුණ අනාරක්ෂිතයි. මේක නෙවෙයි මට මගේ ගෝචර භූමිය මගේ අප්පගේ බුදුලි මේක නෙවෙයි. අප්පගේ බුදුලි කියන්නේ බුදුහාමර ප්‍රතිපු සතර සතිපට්ඨාන. මේක තියෙනවා. අඳුරපර කරන්න එපා. හිතන රක් කරගන්න එපා. ඔබ ආපහු මූල කර්මත්තාන්ට හිත ගන්න පුළුවන් නම් ඒ නිවස බලා ආපහු වෙන ගමන චිත්තක්ෂණයක්වත් නැහැ. අකාලිකවම සිද්ධ වෙනවා. ඒක අපි මෙතෙක් කල වරද්ද වරද්ද ගිහිල්ලා මේකයි කරගත යුත්තේ කියලා කමටහන් සුද්ධ කරගෙන ආයෙත් තමයි වැඩිච වෙලාවක පරෝපදේශ රහිතව මෙතනට එන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා මේ ආහාර පිළිබඳව අපි පිටට ඇදගෙන යන ආහාරයක් තියෙනවා මනෝ සංචේතනා කියලා ඒ ගිනිච්චට මම මෙතෙක් වඩන ලද අරමුණ මාව පාවා දීලා නැහැ මම මේක වඩන ලද මේ සතිය මාව පාවා දීලා නැහැ. ඒක තියෙනවා. නිසා ඌව ගැන හඬු සබර කරන්න යන්න එපා. ගැටෙන්න යන්න එපා. උඹ නැවත හිටපො දැන්න වරේ. මේකට බුදුහාමර කියන්නේ අපන්නක ප්‍රතිපදා කියලා. අවිරුද්ධ ප්‍රතිපදා. අපි නරකට යොමු කරන්නේ අනේකට කරන්න දෙයක් නෑ. ඒකට විරුද්ධ වෙන්න එපා. ඒක අපන්නකෝ බලපන්. ඔබ ඒකට දැනගන්න ඔබට ക്ഷേම භූමියක් තියෙනවා. මෙතෙක් කල වඩන ලද ආරක්ෂක භූමියක් තියෙනවා. හතර මේකට කියනවා සතිය ආරක්ෂාව කියලා. ආපහු කෑකොස් සංගහන්න නැතුව, කාගවත් දොස් කියන්නේ නැතුව කරුණාකර ඉන්න තමන්ගේ සති අරමුණට කිසිම බාධාවක් මේ තුන් ලෝකේ කිසිම කෙනෙකුට ඒ නිවැරදි තැනක වැරදි තැන ඉඳලා නිවැරදි තැනට එන ගමන වළක්වන්න පුළුවන් ශක්තියක් දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, හතුරෙකුට, හූනියමකට ආයුධයකට ඇත්තේ නැහැ. ඒ ටික තේරුම් ගත්තනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මනෝ සංචේතනා කියන ආහාරය අපි නිතරම මේ ආරක්ෂක භූමියෙන් ඇදලා දාන. එළියට ඇදලා දාන. එළියට ඇද්දට අපිට නැවත ආරක්ෂක භූමියට එන එක වළක්වන්න චේතනාවලට බෑ. ඒ නිසා චේතනා කියන එක අපේ හිතේ තියෙන අපිව මේ නිවැරදි තැන ඉඳලා විශේෂයෙන්ම යෝගාවචරයගේ සතිය අඳුරන කෙනාගේ එහෙම නැත්නම් විපස්සනා දන්න කෙනාගේ එයා ට්‍රැක් එකෙන් පන්නන දැන. කෝච්ච පීලි පන්නන දේ. කෝච්ච කෝච්ච පාරට යනකම් ප්‍රශ්නයක් නැහැ. පීලි පන්නන දෙයට කියනවා මේ තියෙන එක එපා වෙච්ච නිසා අපි වෙන එකට පන්නන. පෙන්වුවාට පස්සේ ඒක බලවත්. කෝච්චි පිට පැන්න. ඊට පස්සේ නැවතත් ගෙනලා හරියට කෝච්චි පිරි දෙක උඩ තියාගත්තාට පස්සේ ආයේ චේතනාවට අපි නොමග අරින්න බෑ. නොමග කිය ගමන් අපි දන්නවා ආරක්ෂක භූමිය නැවත නැවත ඉන්න ඉන්න දන්නවනම් එන පාර දන්නවනම් ඒ චේතනා අවලංගු කරන්න. චේතනාවට විරුද්ධ ප්‍රකාශ නොකර අවිරුද්ධ ප්‍රකාශින් කල යුත්ත කරන්න. අන්න එහෙම මේ උකුණු මොලේ අකුණු ඔළුවත් තරංගවත් මොලේ තියෙන කාර්තේරේ තබ්බේ සංඛාරා දුක්ඛා සංඛාර කියන්නේ චේතනාව. සබ්බේ සංඛාරා දුක්ඛා. ඉතින් අපි උදේ හවස කියනවා මලකෙවල් වල අනිච්චාවත සංඛාරා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. හැබැයි කරන හරියක් කරන්නේ අපිටත් පැදුරටත් නොකිය අපේ හිත අර හිත අදිනු. මෙහිට අදිනු. මේ සතිපට්ඨාන ගමනේ තියේදී ඒ ඇදගෙන ගිහිල්ලා අපි අනතුරේ හෙලනවා. නපුරේ හෙලනවා. ඉතින් ඒ නපුරු හෙළන චෛතසිකයට තමයි අපි මේ චේතනා සංස්කාර කියලා කියන්නේ. ඉතින් අපි මේ පුඤ්ඤාභි සංකාර කියලා જાතියක් තියෙනවා. පින් කිරීම සඳහා මෙහෙවීමක්. ඊට පස්සේ තියෙනවා අපුඤ්ඤාභි සංකාර කියලා. පව් කිරීම සඳහා මෙහෙවීමක්. ආනිඤ්ඤාභි සංකාර කියලා જાතියක් තියෙනවා. පව් පින් නැති. ඔය කොයි එකෙන් කෙරුවත් කියන්නේ ට්‍රැක් එක පන්නන එක තමයි. ඒක සඳහා අපි යන අපි පාරෙන් පිට ඇදලා දානවා කියන අපි යන පාර දැනගන්න ඕන. අපිට අරසා ලැබල දෙන සතිය දැනගන්න ඕන. අපිට අරසා ලැබල දීම සඳහා හැකියතාක් දුරට මූල කර්මත්තානේ පිට යන්න. ආරක්ෂා දෙන ටිප්පල වශයෙන් Tamange ඉරියව්ව ගන්න. මොන්න තැනකට හිත ගියත් මොන්න කෙලෙසට ගියත් මොන සද්දෙට ගියත් වේදනාවට ගියත් හිතවිල්ලකට ගියත් මට නැවතත් ඉන්න මම දැන් මෙතන ඉන්නවා කියන තැන ගන්න එහෙම නැත්නම් මගේ ආනපානෙට ගාන්න සක්මන් කරනකොට මම ඇවිදිනවා කියන එකට ගන්න. මේ වම මේ දකුණ කියන එකට ගන්න යනවනම් ඊගා චිත්තක්ෂණේ චේතනාවක් ඇවිල්ලා අපි පාරෙන් පිට ඇදලා දමාවි. නෑ අපි යත් එක්ක කරන්න කරන්න යන්නේ. යුද්ධ ප්‍රකාශ කරන්න යන්නේ. අවිරුද්ධ ප්‍රතිපදාව මේකට අපන්නක ප්‍රතිපදා කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඒකට කියනවා අරණ ප්‍රතිපදා. රණ කියලා කියන්නේ රණ්ඩුව. "තෝ මොකටද මං යන පාරෙන් ඇදලා දැම්මේ" කියලා අපි චේතනාවත් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැහැ. උඹට පුළුවන් ඇදලා දාන්න. මට පුළුවන් ආපහු මේක ගෙනත් යන්න. නැවත නැවතත් ආරක්ෂක භූමිය ගෙනත් යන්න. ආන්න මේ කටයුතු කරනකොට තීරේවි අපි මෙතෙක් කල හැම දෙයකටම වෙනස් කිරීම සඳහා අභිවෘද්ධිය සඳහා නව නිර්මාණ සඳහා පුදුමාකාර විදිහට අපි චේතනා ඉදිරියෙන් තියාන අපේ ඉෂ්ට දේවතාව වගේ සලකලා ඒ සලකපු චේතනාවමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අපි එළියට ඇදලා දාන. ඒක නිසා ඒ චේතනාව වෙච්චර බලවත් නෑ ලෑස්තිලා යන්නේ කරන්න උඹ ඇදලා දාපන්. මම එනවා මේ පැත්තට. උදාහරණයක් වශයෙන් ගන්න. අපි උතුරු කට්ටක් කරන කොච්චර පහින් ගැහුවත් එයා හැරෙන්නේ උතුරට නේ. එයා පහින් ගැහුවට විරුද්ධ වෙන්නේ නෑනේ. උඩ ඔන්න පහින් ගහනවා. පහින් ගහ ගහ ඉන්න ගන්නන්නත් ආරයි. පහින් ගහලා නතර කරම උතුරු කට්ට උතුරේ. පොල් ගෙඩියක් අරන් දාන්න වතුරකට ලැබු පැත්ත උඩට එනවයි කියන එක නාසටවත් පුළුවන් ද බලක් ගන්න. බ්‍රහ්මයාට පුළුවන් ද බලක් ගන්න. දෙයියන්න පුළුවන් ද බලක් ගන්න. ඒක කරකලා උඩට එනවා. ඕනේ කෙනෙකුට ගන්න පෙරලන්න කියලා. ප්‍රශ්නයක් නැහැ. පෙරලෙන්න තකරපන් උඩට එනවා. ඒ වගේ වඩන ලද සතිය ඉදිරියෙන් තියාගන්න ලද අරමුණ අපි දෙයියන් වගේ බුදුන් වගේ අදාගෙන ඕනේ ලන්දකට ඇදගෙන පළච්චාවා. රාගයට ඇදගෙන පළච්චාවයි, ద్వේෂයට ඇදගෙන පළච්චාවයි, මෝහයට ඇදගෙන පළච්චාවයි, සද්දයට ඇදගෙන පළච්චාවයි, හිතවිලට ඇදගෙන පළච්චාවයි. අපෝ නැවත තමන්ගේ අර උතුරු කට්ට උතුරට හැරෙනා වගේ නික්ලිසිතන්ට එන්න පාර දන්නවනම් අපහු එන්න උගුළු දන්නවද බල්ලෝ ඈත තැන් වලට යනකොට ආපහු එන්න පාර දැනගන්න මොකද කරන්න කියලා. කකුල කුසල පොඩ්ඩක් චූ කර කර යනවා. එමුකට ඒ ඔය කවුරු කරකොල ඇත ඇරියත් ගෙහිමියා පටලවනට බල්ලට පැටලෙන්න ඌට අංගාලා වාර එනවා. මහචිසයඩෝ කියන්නේ චූ කරන්න එපා මෙනේ කරපන්. එච්චරයි. මෙනේ කරපන්. ඔබ මෙතන හිටියා පිට ගියා මෙනේ කරව මෙනේ කළා පොවනේ. ඉතින් කට්ටිය කියනවා අයියෝ මෙනේ කරන එක දෙකේ පන්ති වැඩේ. ඒක ඕන්නේ අපිට නැද්ද මේ කෙලින්ම නිවනට යන්න ඉන්ටර්සිටි වගේ එකක්. එහෙම නැත්නම් මේ දන් දීලා බැරි වෙයිද අපිට ඔය මෙනෙහි කිරීම වෙනුවට විකල්පයක් හොයන්න. සිල් රැකලා එහෙම නැත්නම් මේ අනුන්ට උදව් කරලා මොන දේ කෙරුවත් Tamanට පහළ වෙන මේ චේතනාව හැම එකක්ම Tamanට අහේනිය පිණිස පිහිටනවා කියලා. කවදා හෝ කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණා නම් කවුද බුදුන් කියන්නේ කියන එක තේරුම් ගන්න. සබ්බේ සංඛාරා දුක්ඛා කියනක බෞද්ධයාට කියලා දෙන්න පුළුවන් වුණාට අබෞද්ධයට කද්දාකවත් කියලා දෙන්න බෑ හැම චේතනාවක්ම දුක පිණිස පිටනවා කියලා. මේක ඉස්සල්ලාම මේ බුද්ධඝම පොත් කියපු ආතෂෝෆන්හව කියන ජර්මන් ජාතිකයා කිව්වා will is evil කිය. මොන දෙයක් හරි හිතලා කරොත් කක්කා. වෙන සියල්ලම හොඳයි. මේ නිසා භාෂාවට තියෙනවා සකර්මක අකර්මක කියලා ව්‍යාකරණ දෙකක්. කරනවා වෙනවා. බලනවා පේනවා. අහනවා ඇහෙනවා. කරනවා කෙරෙනවා. හිතනවා හිතෙනවා. මේ සියලුම ශික්ෂා මේ සියලුම බුදුජාන් වහන්සේගේ ධර්ම ගැලපෙන මේ හිතාමතා කරන දෙයට විතරයි. හිතාමතා කරන දේ තමයි ජඩගම්, අපරාධ, පව්, අකුසල්, වෙහෙස, දැවිලි, දැවිලි තියෙන. ඉබේ සිදුවෙන දේක කවදාකවත් කෙලෙසක් නැහැ. එච්ච අපිට මේ තියෙන දේ තියෙන විදිහට බාර ගන්න බැරුව අපි මේක අහලවට්ටම් කරන්න හදනවා, දියුණු කරන්න හදනවා, වැඩි කරන්න හදනවා. ඒ කරන හැම දෙයක් සඳහාම අපි සම්මාන දෙනවා. නොබෙල් ප්‍රයිස් දෙනවා, මැග්සේසේ සම්මාන දෙනවා. මේක පොඩ්ඩක් වෙනස් කෙරුවා. ඉතින් ඒ නිසා අපේ දරුවන්ටයි අපිට අපි නිර්මාණ කරපල්ලා නිර්මාණ කරපල්ලයි කියලා පුදුමාකාරී ගැනිල්ලක් උගන්වනවා. අභිවෘද්ධියට ඵලයල අභිවෘද්ධියට ඵලයලයි කියලා කරනවා. ඉතින් මොකද්ද කරන්නේ? අර තියෙන ස්වභාවික දේ තව පොඩ්ඩක් ඇද කරලා මේක මමයි කෙරුවේ කියලා නම ගහගන්න. නමුත් බුදුජානක කියන ඔක තිබුණ ක්‍රමේ ඒක තිබිච්ච ස්වභාවයේ ප්‍රകൃතිය තමයි දක්ෂම එක එක හේතුඵල ධර්මකෙ වෙන්නේ. ආලවට්ටම් කරන්න යන්න එපා කෙරුවොත් වගේ කියන්න වෙයි. පුළුවන් නම් භාවනා කරනකොට හිතන්න හුස්මවත් ආයාසෙන් ගන්න එපා. ස්වභාවික වැටෙන හුස්මට එන්න දෙන්න. කයවත් හොල්ලන්න නැතුව පුළුවන් තරම් තියන්න හොඳට පහසුව තියලා. ඒකලදී මේකට වෙන හැටි බලන්න. කය හොඳටම විවේක වෙන්නේ මේ ඉඳගෙන විවේක මේ හුස්ම ආයාස නොකරන වෙලාව විතරයි. අපි ඉන්න හැම වෙලාවකම අපේ ව්‍යාපේ ඉරියව්ව අසමබරයි. ලෙඩ කරනවා. අපි කොයි වෙලාවද පටල මේ විදිහට වාඩි වෙලා ඉන්නේ? හැම ඉරියව්වකම හැම වෘද්ධියකම හැම කටයුත්තකම අසමබරව යෙදෙන්නේ. ඉතින් බුදුන්ස් කියන පොඩ්ඩක් එක තැනක හිටපන්. සුම්ම ඉරි. ඒක උඩින් සිද්ධ වෙනවා. මොකද කරන හරියක් අක්කා. හිතාමතා කරන තේරම කක්කා. ඉතින් අපිට කරන්න බෑනේ අපිට දරුවෝ ඉන්නවා යන්න ගමන් තියෙන ඔක්කොම කරන්න. ඒක කරන ටික පුළුවන් අඩු මට්ටමින් කරන්න. ඒක ලෙල සියල්ල නතර කරලා අතක් පිට අතක් ධාන වාඩි වෙලා ඉඳලා බලන්න මේ යමක් නොකර ඉන්න බැරිකම ගාය කඩි ගාය නලියනවා චෛපිතකම කම්පන චංචල ගතිය ඉතින් බුදු ජානසේ දෙන්නේ මා විප්ලවීය උත්තරයක් මේකට මේ මනෝ සංචේතන කියන වචනේ බුදුහන්සෝ මනෝ සංඛාර කියන වචන පාවිච්චි කරනවා සංඛාර සංචේතන දෙකම එකයි බුදු ජානසේ මේ භාවනා කරනකොට කියන්නේ ආනාපාන සතියේ ඉස්සෙල්ලාම කාය සංස්කාර නැත කරනවා. කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ සංසිද්ධෝ. ඒක බරපතලම දෙයක්. ඒ මොකද බාහිර පේන්න තියෙන බයක් ආව ගමන් හයියෙන් ක්‍රියාත්මක වෙන දුවනකොට හයියෙන් ක්‍රියාත්මක වෙන දෙයක් තමයි හුස්ම කියන්නේ. කයි තැම්පත් වෙන තැම්පත් වෙන නිින්දට යනකොට නිින්ද යනකොට හුස්ම තැම්පත් වෙනවා. යෝගාවචරය ගෙන්නනවා භාවනා කරලා මේ ආස්වාද ප්‍රසවාසී කියන කාය සංස්කාර නොදැනෙන මට්ටමට බස්සනවා. අපේ ජීවිතයේ අවුරුදු 120ක් ජීවත් වුණත් ඒක අපේ කාලසටහනේ නෑ. අපේ කාලසටහන තියෙන්නේ හුස්ම දියුණුක වැඩි කරවන සුවාසය අධදන වැඩ. මුද්‍රයන්ස අපිට දෙනව පුංචි විවේකයක් පුළුවන් නම් හුස්ම නතර කරන තැන්නම් බලන්න. හුස්ම නොදැනෙන මට්ටමන බලන්න. ඒ සම්පූර්ණ ජීවත් වෙන වඩාම සෞඛ්‍ය සම්පන්න මොහොත. වඩාම සෞඛ්‍ය කායික මානසික සුවේ තියෙන තැන. ඉතින් දැනට ගොඩාක් ඔය රිසර්ච් කරගෙන යන්නේ මේ හුස්ම වේගය සහ මන ඒ ඒ හුස්ම වේග අණුව මොලේ ක්‍රියාත්මක වෙන ඇල්ෆා කිරණ බීටා කිරණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා වේග වෙන්න වෙන්න වෙන්න වෙන්න අසහනෙ වැඩි වේග වෙන්න වෙන්න වෙන්න වෙන්න මානසික රෝග වැඩි වේග වෙන්න වෙන්න වෙන්න කායික රෝග වැඩි තැම්පත් වෙන්න වෙන්න වෙන්න පස්සද්ධිය වැඩි නිරෝගී භාව වැඩි. ඒක ඒ කය තැම්පත් වෙන වේගෙට ආනාපාන තැම්පත් වෙන වේගෙට ඒ චිත්තක්ෂණයෙම මොලේ ඒ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දැම්මට පස්සේ කියන්න පුළුවන් දැන් කොච්චරක් තැම්පත් වෙලා තියෙනවද කියලා. ඒ තැම්පත් වෙච්ච ගාන චිත්තක්ෂණ දෙක තුන වෙන්නේ අඬ පුදුමාකාර බලයක් හැවෙනවා. යවයක් හැවෙනවා. ඒ පුද්ගල නැගිට්ටට පස්සේ කියනවා පැයක් පුදියන්තර නැගිට්ටා වගේ පුදුමාකාර විශ්‍රාමයක් ඇති වෙනවා. নিකමට හිතන්න අපි මේ වෙලාවේ ගෙදර හිටියනම් මොකද කරන්න කියලා. මොන්න තරම් දේවල් වල ව්‍යවෘත වෙලා අතීතය ගැන හිතමින් අනාගතය ගැන හිතමින් අර දරුවා මේ ඇත්ත ගැන හිතමින් අතන මෙතන ගැන හිතමින් ලෝකේ තියෙන සේරම මේ ගම කරන බබා හාමි වගේ ඔළුවේ දාගන්න. දාගෙන එකක් අක්කරන පස්ස ගහ ගන්න නියපොත්තක්වත් නැහැ. ඒ වුණාට කල්පනාව නම් අතීතනාගතේව හොයන්න දරුවන්ගේව හොයන්න අතන මෙතන හොයන්න අන්තිමට මේක ඊටිබන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ නිකන් පිච්චිලා නැහිනවා. ඒ වෙනකොට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න උඹ සුවපත් වෙලා හිටපන්. උඹ එක තැනක ඉඳලා පොඩ්ඩක් මේ කාය සංස්කාර නැත කරපන්. අම්මෝ කොහොමද මේ ප්‍රශ්න තියේදී භාවනා කරන්නේ? හුස්ම සුවාතේ ගන්නෙ මොකද? නයි පිඹිනවා වගේ. ආනෝටි <sighs> ළඟ ඉන්න මිනිසුන්ගේ ඉන්දියාප්පන් කරනවා නම් ඉන්දියාප්ප උල ගැන සයිස් එකට හුස්ම ගන්න. මේ මොකද භාවනා කරන කට්ටිය. කවුරක්වත් දන්නේ නැහැ මේ බුදු දහමනාතේ භාවනා කරනකොට කියන්නේ මොකද හුස්ම පුළුවන් තරම් තැම්පත් වෙන්න අරපන්. සංස්කාර කාය සංස්කාර අඩු වෙන්න බලපන් කියලා. ඉතින් යටුවාචාර්ය මහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඇයි මේ බුදු දහමනාසේ ආනාපාන සති සූත්‍රයේ වචී සංස්කාර නැත කිරීමක් ගැන කතා කරන්නේ නැති කියලා. ඒක ලටුවාචාර්ය මහන්සේ උත්තර දෙනවා. කය කවදාකවත් තැම්පත් කරන්න බෑ කතා කර කර. වචනේ 100ක්ම නතර වෙනවා. ඒ විතරක් නෙවෙයි. වචනේ යටටට්ටුව වෙන විතක්ක ਵਿਚාරත් නතර උනේ නැත්නම් කවදාකවත් කාය තැම්පත් වීමක් එන්නේ නැහැ. ඒ නිසා කාය සංස්කාර තැම්පත් උනායි කියලා කියන්නේ වචී සංස්කාරයට කලින්ම තැම්පත් වෙලා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේදී භාවනා කරනකොට මම හොඳට ඇඟ පట్టල වාඩි කරලා සහැල්ලුව සමබරව තියලා මේ ඔබ ස්වභාවයෙන් එන හුස්ම දිහා බලලා සද්දත් ඇහි හිතවිලි දැනේ වේදනක් තියෙයි ඒ අතරමැද මේ තැම්පත් වෙන හුස්මට බොරමඩ වතුර එකක් කලත්තු කරලා කබඩයක් උඩ තිබ්බට පස්සේ එන්න එන්න එන්න ඒ බොර තැම්පත් වෙනවා වගේ මඩ තැම්පත් වෙන මේ ආස්වාස් ප්‍රසවාසයට මොකද වෙන්නේ කියලා කරදර නොකර අපන්නක ප්‍රතිපත්තියෙන් බලන හිටියොත් එකයි වෙන්නේ tempat වෙන විතරයි. ඒකට මේ නිසින්ින්ද වෙන්න දෙන්නේ නැති නිසා තමයි පෑදීදියට බොරදියක් වුණාගේ මේක ආයෙ කලත්තු කරනවා. කලත්තු නොවෙන්න ඇරියොත් මුදුවට භාවනා කරපු එක්කිනොට තමයි හුස්ම රැලි දෙක බලන්න ඉස්සලා හිත tempat වෙනවා. ඒ මොකද යා දන්නවා මේ බලන්නේ tempat කිරීමකට. අනික් කට්ටිය හිතන්නේ වෙන මොකද්ද ඔළුවේ තියාගෙන. භාවනා කරනවා එයා දන්නේ මේ භාවනා කළ ආනාපානිය සංසිඳවන්නයි යන්නේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ ආනාපානිය කියන එක gedera යනකොට රාත්තල් දෙක තුනක් දෙයි. ඒක ගිහිල්ලා ඒකේ ලොකු ගාණ හැටියට තමයි තෑගි හම්බෙන්නේ කියලා. ඉතින් ආනාපානෙ පුළුවන්තර එකතු කරන්න ආද. මේකේ තියෙන ආනාපානෙ ගෙවම් කරන එක. ඒ කාය සංස්කාර සංසිද්ධියම කියලා කියන්නේ මට මතකයි මම ඔය ගාල්ල ගිහිල්ලා මීට තුන් සැරයකට ඉස්සලා කියන බණේදී මතක් කරා. අරමුණ ප්‍රකට තාක්කල් කෙලෙස් ප්‍රකටයි. අරමුණ සියුම් වෙනකොට කෙලෙස් සියුම් වෙනවා. අරමුණ ගෙවෙනකොට කෙලෙස් ගෙවෙනවා. එනිසා එnde end end end සීලු කෙලෙස් අයින් කළා ආනාපාන කියන කෙලෙස්ය අරගෙන ඒ කෙලෙස්යත් ගෙවස් දෙන්න ගිය ගම ඒ කාය සංස්කාර කියන මනෝ සංචේතන වගේ කාය සංචේතන තමයි tempත් වෙන හැටි දැක් ගන්න පුළුවන්. ඒකට කල යුත්තේ මොකද්ද? මොකක් නොකර හිටපන්. කරන හැමදෙම වෙන්නේ ගැළඹෙන්නේ. අවිශ්චනේක. ඒ නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයකට අනුග්‍රහ කළොත් විතරක් කියන කාය සංස්කාර සංසිඳුනොත් පමණක් පේනවා. ඊට යටටට්ටුවේ චිත්ත සංස්කාර වැඩ කරනවා. සංඥා චේතනා වැඩ කරන කද්දාකවත් පේන්නේ මේ මට්ටම අයින් කෙරුවේ නැත්තම්. ඒක හරියට පාසි බැඳිච්ච වතුර කඩක් වගේ තියෙනවා. ඒ පාසි තියෙන තාකල් ඒක තන පිටනයක් වගේ පේන්නේ. අර පාසි අයින් කරාට පස්සේ පේනවා යට හොඳ පිරිසිදු වතුරක් තියෙනවා. එහෙම නැත්නම් සල්විනියා වලින් වැහිච්ච වැවක් දිහා හිතන්න බැලුව බැලමට පේන්නේ ක්‍රිකට් පිච් එකක් කියලා. ඒ තරම් මට්ටමේ. කවුරුත් හිතන්නේ මේක තන වතුර වතුර කඩක් කියලා. කවුරු ගිහලා ඒ පාසි ටික සල්විනියට අයින් කරම ඇතුළේ වතුර පේනවනේ. ඒක කවදා හෝ යෝගාවචරය. මේ භාවනා කර කර ඉන්නකොට මේ කාය සංස්කාර වශයෙන් Tamanට වැටහෙන මේ කයේ ආස්වාද ප්‍රසවාසයේ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම එවන්ට අනිකුත් කම්පන චංචල දිහා නොසලී බලාගෙන හිටියොත් මේක තැම්පත්තල තැම්පත්තල තැම්පත් වෙලා වෙලාවක Tamanට මේක තියෙනවද නැද්ද කියන්න බැරි තරම් තැම්පත් උනායි කියලා කියන්නේ එහා ඒ කාය සංස්කාරවල සමතයක් පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ ඒ කායනුපසනාව කොටසේ අන්තිමට සඳහන් කරලා තිනවා ඉස්ලාම දීර්ඝ හුස්ම දැකලා ඊට පස්සේ කෙටි හුස්ම දැකලා ඊට පස්සේ හුස්ම ශරීරේම නැත්නම් මුළුල්ලම දැකලා මුළු ආශල්පස කායම දැකලා ඊම දැම්පත් මේ දැම්පත් වීම හරහා කෙරෙන්නේ මොකද්ද ඒක අවුස්සන කුප්පන විනාශ කරන හැඩ කරන චේතනාවට හේම නිවෙන්න නිවුණට පස්සේ එයාට චිත්ත සංස්කාර කියලා ඒ පෑදෙදී ගැඹුරු වෙන්න වගේ වැවි ජලකඩේ නැත්නම් ඡායාව පේන්න වගේ තමන්ගේ මූණේ පේන්න පටන් ගන්නවා මේ ආස්වාස් ප්‍රසවාස සංසිඳුනට මේ යම් යම් වේදනා සංඥා වැඩ කර කර තියෙනවා ඒක නිකන් මේ මම දැනගෙන කරන නෙවෙයි ඒක හරියටම හීනක ස්වරූපෙතියි ඊනිකදී වේදනාවක් දැනෙනවා අපිට සංඥා දෙනවා නමුත් 100%ක්ම මනෝ මූලිකයි. ඒකට ආශත්පස සංසිධීකරණ යනකොට ඒ කියන්නේ රූපේ සංසිධිකට රූප සංඥා එනවයි කියලා මේක බුදුරණන්සේ සඳහන් කරනවා අපි අද ප්‍රශ්නයක් අහලා දෙනවා මොකද්ද ස්වාමීන් වහන්සේ මේ කාමයේ කියාට පස්සේ කාම සංඥා වෙනවයි කියන්නේ ඊට පස්සේ රූපේ දැම්මම පස්සේ රූපේ කියාට පස්සේ රූප සංඥා එනවා කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් අහුවා මම ඒක ඊ වෙලාවෙ විතර විතර කරන්න ගියේ නෑ මම කිව්වා ඔය මේ චූලසුඤ්ඤත සූත්‍රේ නැත්තම් පොට්ටපාය සූත්‍රය කියවන්නේ කියලා. නමුත් මේ රූපේ ගෙවම් කරන්නේ නැතුව රූප සංඥා තේරුම් ගන්න බෑ. රූප සංඥා කියලා කියන්නේ මේ චිත්ත සංස්කාර. මේ චිත්ත සංස්කාර දැකපු දවසේ තමයි තේරෙයි අපි මේ අඩිය දකින්න නැතුව තමයි මෙතෙක් කල මේ নানা ආකාර අඳුර පෑම් කරේ. নানা ආකාර මේ ආලවට්ටම් කරේ. නමුත් මේ යට තියෙන වේදනා සංඥා දැකපු දවසේ තේරෙයි Tamanට මේකක් බලාගන්න මිනිස්සෙක්ම වෙන්න ඕනේ මිනිස්සෙක් වෙලා සමාධියේ සෑහෙන ගැඹුරකට යන්න ඕනේ දැකලා සතුටු වෙන්න තරම් දෙයක් අඩියේ නැහැ අඩියේ තියෙන හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ අපේ තිබිච්ච සංඥා වේදනා අපි මේක තමයි සංසාරයෙන් සංසාරට කරපොටි බැඳගෙන බරමලු අරගෙන යන්නේ. ඒකේ ගණ්ඩ දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ මෙතෙක් කල් වෙච්චි අතපහුව වෙච්ච ඒවා. පෙරදිච්චා. පෙරදිච්චා. චිත්ත පීඩා, අසහන, මානසික ආකල්ප එන්න පොදියක් තියෙනවා. Tamanවත් දන්නේ තමන්ගේ පොදිය මොනවද තියෙන කියලා. ඒ මතක තියාන්න බුද්ධ ආදී උත්තරමෙන් වාසලා දන්න. ඔය කොච්චර අපි වහගෙන ඉන්න ගියත් බුද්ධ ආදී උත්තරමෙන් වාසලා දන්නවා මේ මිනිස්සු මේ බරපොදි උසුලාගෙන මේ යන්නේ මේ කුණු කන්දල් මේ හත් අවුරුද්දක් පරණ ඇති අසුචි වල තමයි රෑ බුදින එක උදේ වෙනකන් ගෙනියනවා. මැරිච් එකයි ඊගාවාත්මටත් ගෙනියනවා. ගෙනියන්නේ මොන මගුලද කියලා දන්නේ අපි ඉන්න කාලේ ওই වේර දිනේ ටවුමට ගැහුවා මේ ත්‍රස්තවාද ත්‍රස්තවාදී නෙවෙයි ඉතින් අපි සිංහල තමයි ගැහුවේ. ගැහුවේ දෙමළ කඩවලට. ඉතින් අපි තඹරපත්තෙන් ගිහිල්ලා බලන්න හිටියා මේ කඩ කඩනවා. එන්න බෑ කියලා තුන අන්තිම නීතිය දාලා. එකෙක් මුට්ටියක් අරගෙන දූවනවා. ඉතින් මේ මිනිස්සෙක් ඇහුවා මොනවද පුතේ තියෙන කියලා. මම දන්නේ මොනවද දන්නේ දෙමළ කඩේ තිබ්බ ඉස්සුවා ගියා. බලනකොට අර සුරුට් වලට දාන්න ගන්න තේ කහට ටික. ඒ වෙලාවේ තමයි ඌ බැලුවේ මොනවද තියෙන්නේ කියලා ඌට ඒකේ ප්‍රශ්නයක් නැහැ. දෙමළ කඩේ තිබ්බේ දෙමළට ගහන්න ඕනේ. කඩලා බඩු ඔක්කොම එළියට දාලා මුට්ටිය උසගත්ත දිව්වා. අපි මේ අරගෙන දුවන්නේ අර හාවා තල්ගේ තල්ලත්ත වටනට පස්සේ අහත කඩා වැටෙනවා කියලා මොන කුණු කන්දලේද කියලා දන්නවනම් විලිලැජ්ජ හිතෙයි. ආත්මෙන් ආත්මයට අපි මොනවද ගෙනියන්නේ කියලා. ඊයේ රෑ ඉඳලා හෙටෝ දෙවෙනකම් මොනවද ගෙනියන්නේ කියලා මේ තාම ආරස්ථාට කණ්ඩු හතක් ඇතුළේ තියෙන දන්ත ධාතුන් වහන්සේ වගේ ඔය තියාගෙන ඉන්න ඔය චිත්ත සංඛාර දිහා බැලුවොත් එක්කෙකුටවත් සතුටු වෙන්න බෑ. එතකොට නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති ඕක පිළිබඳ ආය වේදනාව විඳින්න දෙයක් ඕක ඇත්ත නැහැ සන්තෝෂ වෙන්න දෙයක් රංජනීය කරන්න දෙයක් නෑ අසත්තර කතරුද්ද පරණති අසුචි වලක කුමක් රංජනීය කරන්නද විමුච්ඡති අනේ මේ කුණු කන්දලේ දැම්මොත් මෙතන ඇති දාන්න බෑ මේ ආතාවෙන් කරඬුක තැම්පත් කළා තියාන හිටියා වගේ වසංගාගෙන ගියේක මෙව තමයි ඇතුලේ තියෙන්නේ මෙන්න මේක දැක්කොත් මැරෙන්න ඉස්සෙල්ලා සිහිබුද්ධියෙන් එහෙම නැත්නම් සද්ධාවෙන් සීලයෙන් සහ සතියෙන් යුතුව ඔක්කොම දිහා බලනකොට පේන්න තියෙන හැම කෙනාම ඕක තමයි උස්සගෙන මේ කාටවත් පෙනෙයි කියලා කියන්නේ ඒගොල්ලන් හිතන්නේ වටින දෙයක් තියෙනවා කියලා බලන්න මිනිහට තියෙන්නේ නොදකින් එක හොඳයි මොකද අසුචි වලක් ඔගේ තියෙන්නේ මේක සුද්ධ කරපල්ලා සිංච බික්කු ඉමං නාවං කියලා බුදුරජාණන් වහන්සේ never අස්කරපල්ලා නැව පිරෙන්න පිරන්න ගමන අමාරුයි නැව හිසිච්චාම ගමන ලේසි ඔය තියාගෙන දුවන දේ උඹලවත් දන්නේ දැක්කොත් හීනෙන් බය වෙයි දැක්කොත් හීනෙන් බය වෙයි ඒකයි කියන්නේ සද්ධාවක ඉඳලා මේ වැඩේ කරපල්ලා සීලක ඉඳලා මේ වැඩේ කරපල්ලා සතියක ඉඳලා කරපල්ලා ඕක සතියෙන් සීලෙන් සද්ධාවෙන් නැතුව දකින්න උන තමයි පිස්සෝ කියන්නේ උන් Tamanට කපා ගන්නවා, බනිනවා, අනුන්ට විරිටනවා, යකඩ කෑලි අහුලනවා. ඒ මොකද උන් දැකලා මේක. නමුත් උන්ට සද්ධාව තිබුණේ නැහැ. සීලෙ තිබුණේ නැහැ. සතිය නැහැ. ඉතින් අපි උන් පිස්සෝ කියලා උන් ගාල් කරනවා. පිස්සෙත් දන්නවනම් අපිට බණිවි. තොට මොකද්ද කියන්නේ අපෝ අයිතිවාසිකම තොටක් තියෙන ඔය අසුචි වලමයි. තොපිට කොහෙදාතියක් තියෙන්නේ මට පිස්ස කියන්න කියලා. නමුත් පිස්සු ගාල් කරලා පිස්සු අපි අපි සුද්ධ જાතිය, අපි සුද්ධ වන්දකල සුද්ධ මාන පාල. ඇතුලේ බැලුවොත් මොනවද තියෙන්නේ කියලා. මේක දැක ගන්න නම් අපි දැන ගන්න මේ හිතාමතා අඩු ගානේ කරන කියන දේ తాවකාලිකව පොඩ්ඩක් නතර කරන්න. කතා කරන එක පොඩ්ඩකට නතර කරන්න. ක්‍රියා කරන එක පොඩ්ඩක් නතර කරලා වාඩි වෙච්ච තැන පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් ඉන්න බලන්න කොච්චර අමාරුද කියලා. එතකොට තේරෙයි මේ චේතනා කියන මේ නාස්ලනුව දාගෙන අපි එහාට මෙහාට නටලා අනුත් නටවලා කරපු කටයුතු දෙන සහගාන අපරාධයක් තමයි අපිට ඒක තැනක ඉන්න බෑ. කතා නොකර ඉන්න බෑ. ඉතින් අපි බුදුන්ගේ නාමෙන්, ධර්මයේ නාමෙන්, සංඝයාගේ නාමෙන්, සීලේ නාමෙන්, සමාධියේ නාමෙන්, ප්‍රඥා නාමෙන් මේක හිර කරනවා. මේකට කියනවා ශික්ෂණය කරනවා කිය. හික්මෙනවා කිය. ඒ හික්මෙන්න බුදු දහමෙන් කාටවත් අන කරන්නේ නැහැ. සුද්ධ වෙන්න ඕනේ නම් හික්මියක්. නිසා මනෝ සංචේතනය තමයි සීල කියන්නේ කාය වචන හික්මීම නම් මනසේ හික්මීම සඳහා දොර කවුළු යුක්ත කරලා බලන බලිල්ල, tire අයින් කරලා බලන බැලිල්ල, පාසිතික අයින් කරලා වතුර බලනවා වගේ මනෝ සංචේතන තැන්න ගියොත් අපි මෙතෙක් කල් කරපු කුමන නැටුම් කෙලිකවට සිනාදා මොන මොන බයිලා තොවිල් නටලා තියෙනවද? තව ඉස්සරහ කොච්චර නටයිද? මේක මගේ මනාපේද? මේක මගේ අභිවෘද්ධියද? මේකෙන් මට අභිවෘද්ධියක් වෙයිද කියලා අර භාවා නැවතත් බිලිගිටි වැටිච්ච තැනට යනවා වගේ තමයි. බොහොම බයින් යන්නේ. තබන තබන පියවරක් දැන් අහස කඩා වැටේ දැන් අහස කඩා වැටේ කියාගෙන යන්නේ. නෝ සිංහයා කියනවා තෝනම් මේ ලනෝ දීන දුන්න ඉස්සර වේගය. යෝගිතා බුදු ජානස අපට කියනවා. උඹලා අඩිය තියන්න බයයි. ආපහු යන්න බයයි. මොකද උඹ හිතන්නේ අහස කඩා වැටෙනවා කියලා. වැටලා තියෙන්නේ හීනෙන් හිටපු ආවෙකට පල්ලත්ත කොට බෙලිගිරියක් වැටලා තියෙනවා. ඒක පෙන්නනකම් සියලු සත්‍යෝ දඟලනවා. ඒ නිසා කාට හරි පුළුවන් නම් ওই ගමන තමන්ගේ චේතනා දක්වා ආපහු යන තැනට යන්න ඒක පුදුමාකාර විචිත්‍ර ගමනක්. ඒක පුදුමාකාර සෙල්ලක්කාර ගමනක්. ඒක පුදුමාකාර විප්ලවීය ගමනක්. ඒක පුදුමාකාර අභියෝගශීලී ගමනක් පුත්‍රජානන්සේ කියන මොන දහහක් දිනන දිනුවත් සටනක් කරලා උගියේ සීන සෙබලකමට වැඩිය වටන මේ කෙනෙක් Tamange ඇතුළට ගිහිලා මගේ තියෙන මොන රුචර්ජකන්ද මගේ තියෙන මොන පෞරුෂත්වයේද මයිලක තියෙන මොන ඇබ්බැහිද මයිලක තියෙන මොන කර්ම ශක්තිද කියලා බලා ගන්න පුළුවන් නම් ඒකට බුදුරජාණන්සේ ඈතින්දලා සාදු කියනවා. ඉතින් අපි සාදු කියලා අද දවසේ ධර්ම දේශනාව මෙතෙක් නැත කරමු. ශිරු දිනාටම කරන කියන කාරණාවල යටින් ක්‍රියාත්මක වෙන්නා වූ මේ චේතනා ධර්මාලෝකයෙන් ධර්මයේ ආදාසිය තුලින් සතියේ තරා දැක ගන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා